වස්සාන සමය කියලා කියන්නේ ගිහි පැවිදි දෙපිරිසටම ඊටාම වැදගත් තුන ශාසන ධර්මයෙන් පළ ප්‍රයෝජන වැඩිපුරම ලබාගත් කාල පරිච්ඡේදයක්. වික්ෂුන් වහන්සේලාටත් වෙනදාට වඩා එක තැනක වැඩ හිඳින්නට අවස්ථාව සැලසෙනවා වගේම ඒ අනුසාරයෙන් ගිහි පින්නතුන්ටත් බොහෝ ධර්මලාභ ප්‍රයෝජනයන් ලබන්නට පුළුවන් කාලවකවානුවක්. අතීතයේ ඉඳලම නුවණැති සදැහැති පින්නතුන් බොහෝ මාර්ගඵලාධිගමයන් සාක්ෂාත් කරගත් කාලයක් ලෙසයි වසාන කාලය පිළිබඳව අපිට හඳුන්වන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ වසාන කාලයේ කවුරුත් ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ කටයුතු කෙරෙහි නියැලලා තියෙන්නේ. ඉතින් උපරිමයෙන් ධර්මයේ තුල හැසිරෙන්නට නිර්වාණගාමිනී ප්‍රතිපදාව තුල තමන්ගේ ජීවිතය අරගෙන යන්නට කවුරුත් උත්සාහවත් වන්නට ඕනේ. වෙනදාට වඩා අප්‍රමාදී චේතනාවන් ඇති කරගන්නට ඕනේ. රෝග පීඩාදී නිසා යම් යම් අපහසුතා ආවත් හැකිතාක් ස්වාමීන් වහන්සේලා ඇසුරින් අවවාද අනුශාසනාදී ලබන්නට කවුරු කවුරුත් උත්සාහවත් වන්නට අවශ්‍ය වෙනවා. අද දවසේදී අපි සාකච්ඡා කරන්නට කියලා බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරි පඤ්ඤාසකේහි ඇක්වෙන ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. ඉන්ද්‍රිය ධර්මයන් සංවරත්වයට පත් කර ගැනීම මේ ශාසනය තුල කතා කරන ප්‍රධානම දෙයක්. ඉන්ද්‍රිය ධර්මයන් කියනකොට මෙතනදී අපි කතා කරන්නේ චක්කු, සෝත, ඝාන, જીවහා, කාය, මන කියන මේ ඉන්ද්‍රිය ධර්මතා ටික. එතකොට මේ ඉන්ද්‍රිය ධර්මතා ටික සංවර කර නොගැනීම නිසා තමයි කෙනෙකු සසරට යොමුවන්නේ. ඉන්ද්‍රිය සංවරය ඒ නිසාම මේ ශාස්ත්‍රයේ ධර්ම ප්‍රතිපදාව පටන් ගන්නා තැන ඉඳලම අනිවාර්ය කොට පුරුදු කළ යුත්තක් ලෙසයි දැක්වෙන්නේ. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය එක පැත්තකින් සීලයක් වෙනවා. ඒ වගේම එක පැත්තකින් ඉන්ද්‍රිය සංවරය කොයි තැන දක්වා වනවාද කියන එක මේ සූත්‍රයේ තුල අපිට කතා කරන්නට පුළුවන්. ඒක භාවනාවක් වෙලා ඊට පස්සේ ඒක මාර්ගෝත්පාදනයේ පිණිස හේතු වන දෙයක් බවට ඉන්ද්‍රිය භවනාව කෙසේද සකස් වන්නේ කියන එක අපිට තේරුම් ගන්නට හොඳම තැනක් තමයි මජ්ක්‍ධිම නිකායේ දක්නට ලැබෙන මේ ඉන්ද්‍රිය භවනා සූත්‍රය. ඉතින් අපි කවුරුත් ඉන්ද්‍රිය ධර්මයන් නිරන්තරයෙන්ම පරිහරණය කරනවා. අපේ ජීවිතය තුළ අපට තියෙන්නට ඕන දේ තමයි ඉන්ද්‍රිය පරිහරණය තුළ අපිට ඇතිවන යහපත සහ අයහපත පිළිබඳව අපි තක්සේරුවක් කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. ජීවිතය තුළ හොඳ දේත් බලනවා, නරක දේත් බලනවා, හොඳ දේත් අහනවා, නරක දේත් අහනවා. ඒ වගේම හොඳ දේත් නරක දේත් කියන මේ හැම දෙයක්ම වින්දනය කරනවා, හිතනවා. මේ විදිහට ජීවත් වෙන අපිට අකුසල පාක්ෂික ධර්ම වැඩි වෙනකොට කුසල පාක්ෂික ධර්ම අඩු වෙනකොට ඒ කෙනාගේ ජීවිතය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පරිහානියට යනවා. එනිසා මේ ශාසනයේ ඉන්න කෙනාට මූලික ලෙසම අවශ්‍ය වන දෙයක් තමයි මේ ඉන්ද්‍රිය භාවනාව කියන එක. එහෙමත් නැතිනම් ඉන්ද්‍රිය සංවරය තුළින් පටන් අරගෙන ඉන්ද්‍රිය භාවනාව දක්වාම වැඩෙන මාර්ගයක් ප්‍රතිපදාවක් පිළිබඳව අපිට තේරුම් ගන්නට අවශ්‍යයි දැනගන්නට අවශ්‍යයි. අපිට ඇසේ සංවරය නැත්තම් කනෙහි සංවරය නැත්තම් නාසය දිව කය ආදීෙහි සංවරය නැත්තම් ඒ කෙනාට සසර දුකින් එතර වෙන ප්‍රතිපදාවක් පුරනවා කියන එක කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි. මම මේකෙන් අදහස් කරන්නේ රහතන් වහන්සේගේ මට්ටමින් ඇතිවන සංවරයක් පිළිබඳවම නෙමෙයි. ගිහි පින්නතුන් විදිහට මේ පින්නතුන්ගේ සංවරය සහ භික්ෂුන් වහන්සේ නමක් විදිහට නම් භික්ෂුන් වහන්සේට අදාළ සංවරය මේ විදිහට සංවරය පිළිබඳව ඉන්ද්‍රිය සංවර සීමාව අපිට කතා කරන්නට පුළුවන්. නමුත් මේ කොයි කාටත් පොදු එකම සංවරයක් තියෙන්නට ඕනේ. ඉන්ද්‍රිය භාවනාව කියන එක ගිහිද පැවිදිද කියන බෙහෙදයකින් තොරව මේ දෙපිරිසටම පොදු වුණ දෙයක්. මොකද මේ ශාසන ධර්මය භික්ෂුන් වහන්සේලාටත් භික්ෂුණීන් වහන්සේලාටත් අයිති දෙයක්. ඒ වගේම මේ ශාසන ධර්මය සාමණේරයන්ට සාමණේරීන්ටත් සික්කමාන සික්කමානාවන්ටත් අයිති දෙයක්. එතකොට මේ ශාසන ධර්මය Brahmachari උපාසක උපාසිකාවන්ටත් අයිති දෙයක්. ඒ වගේම තමයි මේ ශාසනය කාමභෝගී උපාසක උපාසිකාවන්ටත් අයිති දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මේ ශාසනයෙන් මේ හැමෝටම පුළුවන් ප්‍රයෝජන ලබා ගන්නට හැමෝටම පුළුවන් මේකේ ධර්මය අවබෝධ කරගන්නට. එතකොට කාමයේ අසුරු කරන උපාසක උපාසිකාවන් පවා මේ ශාසන ධර්මයෙන් ප්‍රයෝජන ලබා ගත්තා නැතිනම් ඒ උත්තරී ධර්මයන් උපදෝගත්ත පිරිස හිටියා. අන්න ඒ නිසා මේක කාටත් පොදුවේ අත්විඳිය හැකි දෙයක්. එතකොට අපි කෙනකෙනාගේ මට්ටම් වලින් අපිට තියෙන්නට අවශ්‍යයි ඉන්ද්‍රිය භාවනාවක්. ඒ ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව එදා ಭಾರತೀಯ සමාජය තුලත් කතා බහට ලක් වුණා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලය තුලත් නොඑක් අය ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව කතා කළා. ඕන් ඉන්ද්‍රිය සංවරයේ පැනෙව්වේ එක එක විදිහට. Tamanට හිතන හිතන නොඑක් ආකාරයට ඕන් ඉන්ද්‍රිය සංවර කර ගැනීම පිළිබඳව මෙනෙහි කළා, කල්පනා කළා. අපි අහලා තියෙනවානේ බුදුරජාණන් වහන්සේගේ කාලෙදී වෘත සමාදාන තිබුණා කියලා. අජ වෘත, ගෝ වෘත, කුක්කුර වෘත මේ විදිහට නොඑක් වෘත සමාදන් වුණා කියලා. ඒ කියන්නේ බල්ලෝ වගේ මිනිස්සුන් හැසිරුණා. ඒ කියන්නේ දුකින් මිදීම සඳහා උත්සාහවත් වෙන කෙනා කල්පනා කරනවා මේ ශරීරය මිනිස්සුන් විදිහට පිනෝ පිනෝ හිටියොත් එහෙම ඒක දුකින් මිදීම පිණිස පවතින්නේ නැහැ. ඒක ලෝභයේ වඩවන්නක් බවට පත් වෙනවා. ඒ නිසා අකමැත්තෙන් නමුත් ඔහු සුනකේකු වගේ හැසිරෙනවා. බිමට දාපු දේ තමයි ගන්න. අතින් දීපු දෙයක් භාජනයක අනුභව කරන්නේ නැහැ. ඉතින් කන බොන ආහාර පාන ඉඳලා ඇඳුම් පැළඳුම් ටික ප්‍රතික්ෂේප කරලා සීතලේ එළියට වෙලා නිදා ගන්න තැන ඉඳලා මේ දුකෙන් මිදීම ගැන කල්පනා කරපු මේ ඇත්තෝ ඉන්ද්‍රිය দমনය කිරීම සඳහා නොඑක් එදා කාලේ උපක්‍රම භාවිත කළා. සමහරු හරක් වගේ හැසිරුණා. සමහරු නොඑක් නොඑක් සත්ත්ව විශේෂයන් වගේ සමහර ඇත්තෝ ඇඳුම් පැළඳුම් පවා ඉවත් කරලා නිර්වස්ත්‍රව මහා සීතලේ හිටියා. ඉතින් මේ විදිහට නොඑක් විදිහට ඉන්ද්‍රිය භාවනාව කිරීමට නැතිනම් මේ ඉන්ද්‍රිය සමතාවයකටපත් කරන්නට නැතිනම් ඉන්ද්‍රිය සංවර කරගන්නට බොහෝ දෙනෙක් උත්සාහවත් වුණා. නමුත් ඒ ඉන්ද්‍රිය සංවරය සඳහා උත්සාහවත් වන ඒ ක්‍රමවේදයන් සාර්ථක නොවුන නිසා ඔවුන්ට කවදාවත් ඒ තුලින් ප්‍රතිඵලයක් ලබන්නට නොහැකි වුණා. ඒ නිසා තමයි අර ආජීවකයේ පසු කාලෙදි කිව්වේ මෙච්චර බොහෝ ප්‍රමාණයක් අවුරුදු 20 ගානක් මේක මාර්ගයේ වඩලා සෙළු බවත් නැතිනම් ඇඳුම් විරහිත නග්න බවත් ඒ වගේම මාර්ගයේ පිහදාගෙන යන කොස්සත් හැරුණකොට වෙන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ කියලා. ඉතින් අන්න ඒ වගේ අපිට මේ වෘත සමාදානයන් තුළ පවා වුන් බලාපොරොත්තු වුනේ මේ ඉන්ද්‍රිය කොහොමද සං මේ සමතේකටපත් කරගන්නේ එහෙමත් නැත්නම් සංවරය කරගන්නේ කොහොමද කියන කාරණාව එදා ಭಾರತೀයයන් කල්පනා කළා. ඉතින් මේ කාලෙදී පාරාසරිය බ්‍රාහ්මණතුමා ඉන්ද්‍රිය සංවරය පිණිස කරුණු කාරණා ඔවුන්ගේ ශ්‍රාවකයන්ට දහම් දේශනා කළා. බුදුරජාණන් වහන්සේ කජංගලාව සමීපයේහි මුකේලු වනයේහි වාසය කරන කාලෙදී පාරාසරිය බ්‍රාහ්මණතුමාගේ ශිෂ්‍යෙක් වුණ උත්තර මානවකයා බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා බොහොම භාග්‍යතුන් වහන්සේ සමග සතුටු කතා කළා. ඒ කියන්නේ සිහි කළ යුතු සතුටු විය යුතු කතා කළා. ආගිය තොරතුරු පිළිබඳව බොහොම හොඳින් කතා කළා. කතා කරලා එකත් පස්සක හිඳගෙන මේ උත්තර මානවකයා මේ භාග්‍යතුන් වහන්සේ උත්තර මානවකයාට දේශනා කරනවා දේශේති උත්තර පාරාසරියෝ බ්‍රාහ්මනෝ ශාවකාණං ඉන්ද්‍රිය භවනಂತಿ මේ උත්තර මේ භාග්‍යතුන් වහන්සේ මේ ඔබගේ ශාස්ත්‍රුන් වහන්සේ පාරාසරිය බ්‍රාහ්මණතුමා ඔහුගේ ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භවනාව පිළිබඳව දේශනා කරනවාද එතකොට කියනවා දේශේති බොහෝ ගෞතම භගෞතමයන් වහන්සේ අපේ පාරාසරිය බ්‍රාහ්මණතුමා ශ්‍රාවකයන් වුණ අපට ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව දේශනා කරනවා. යථාකතං පන උත්තර දේශේති. උත්තර කොහොමද මේ දේශනා කරන්නේ? පාරාසිරිය බ්‍රාහ්මණතුමා කොහොමද මේ ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව දේශනා කරන්නේ? එතකොට මේ මානවකයා කියනවා ගෞතමයන් වහන්සේ චක්කුණා රූපන් නපස්සති. ඇහෙන් රූප නොබලයි නම් සෝතේන සද්දන්න සුනාති. කණෙන් ශබ්ද අහන්නේ නැත්තම්. එවං කෝ භෝගෝතම දේසේති පාරාසරියෝ බ්‍රාහ්මනෝ ශාවකානං ඉන්ද්‍රිය භවනන්ති. එතකොට චක්කුණා රූපන්න පස්සති. තව විදිහකින් කියනවා චක්කුණා රූපන්න පස්සෙ තබ්බං. ඇසෙන් රූප නොදකිය යුතුයි. නැතිනම් ඇසෙන් රූප දකින්නේ නැහැ. ඇසෙන් රූපට ඇහැට රූප පේන එක නතර කරන්නට ඕනේ. ඒ වගේම කනට ශබ්ද ඇහෙන එක නතර කරන්නට ඕනේ. කනේ ශබ්ද අහන්න නැතුව ඉන්නට ඕනේ. නාසයට ගඳ සුවඳ විඳින එක, දිවට රස දැනෙන එක, උපරිම ඒක නොදැනෙන්නට අරින්නට ඕනේ. කියන්නේ බාහිර භෞතික දේ ප්‍රතික්ෂේප කරමින් ඔහු ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව දේශනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කාරණාව උත්තරමානුවකයා කිව්වට පස්සේ ප්‍රතිඋත්තරයක් සපයනවා. එවං සන්තේක හෝ උත්තර අන්දෝ භාවිතීන්ද්‍රියෝ භවිෂ්‍යති. උත්තර එහෙනම් ওই විදිහට අරගෙන බලනකොට මේ අන්දයත් භාවිතීන්ද්‍රිය පුද්ගලයෙක්නේ. ඇයි අන්දයටත් රූප පේන්නේ නැහැ. එතකොට අන්දයා එහි සංවරයටපත් වුණ කෙනෙක්. බදිරෝ භාවිතීන්ද්‍රියෝ භවිෂ්‍යති. කන් ඇහෙන්නේ නැති කෙනා උත්පත්තියෙම කන් ඇහෙන්නේ නැතුව ගියපු කෙනත් එහෙනම් හොඳ භාවිතීන්ද්‍රිය පූජනීය පුද්ගලයෙක්. ඇයි යාට ඒ පැත්ත වැඩ කරන්නේ නැහනේ. එතකොට යථා පාරාසරියස්ස බ්‍රාහ්මනස්ස වචනා. පාරාසරිය බ්‍රාහ්මණයගේ වචනයේ විදිහට නම් අන්ධයෝ ඒ වගේම කන් ඇහෙන්නේ නැති අය, ඇස් පෙනෙන්නේ නැති අය මේ අය ඔක්කොම භාවිත ඉන්ද්‍රිය පුද්ගලයෝ. එතකොට මොකද මේ අයට රූප පේන්නෙත් නැහැ, ශබ්ද ඇහෙන්නෙත් නැහැ. මේ විදිහට කිව්වහම උත්තර මානවකයාට එහිලා කියන්නට දෙයක් නැති වුණා. එතනදී තුන්හි භූතෝ මංකු භූතෝ පත්තක්ඛන්தோ අදෝමුකෝ බොහොම නිශ්ශබ්දව මකු බවටපත් වෙලා බිම බලාගෙන සිතවිලි හිතමින් මොකුත් වටහා ගන්නට නොහැකි වුණා වගේ ඉඳගෙන හිටියා. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ බව දැකලා අසලක හිටපු ආනන්ද තෙරුන් වහන්සේට ආමන්ත්‍රණය කරලා ආනන්ද තෙරුන් වහන්සේට දේශනා කරනවා ආනන්ද පාරාසරිය බ්‍රාහ්මණ කියන විදිහට නෙමෙයි මේ ශාසනයේ ඉන්ද්‍රිය භාවනාව තියෙන්නේ. මේ ශාසනයේ ඉන්ද්‍රිය භාවනාව ඊට වඩා බොහෝ වෙනස් වෙනවා කියලා ආනන්ද තෙරුන් වහන්සේට දේශනා කළාම ආනන්ද තෙරුන් වහන්සේ ආරාධනා කළා ඒතස්ස සුගත කාලෝ සුගතයන් වහන්සේ මේ කාලයයි මේ ශාසනයේ ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව දේශනා කරන්නට කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේගේ ආරාධනය පිට මේ ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව දේශනා කරනවා. කතංචානන්ද අරයස්ස විනයේ අනුත්තරා ඉන්ද්‍රිය භාවනා හෝති. ආනන්ද කොහොමද මේ ආර්ය විනයෙහි මේ ඉන්ද්‍රිය භාවනාව තියෙන්නේ? එතකොට යම්කිසි කෙනෙක් චක්කුණා රූපන් දිස්සයිදානන්ද බික්ඛුණා බික්ඛුණෝ යම්කිසි භික්ෂුවක් නැතිනම් යම් කෙනෙක් චක්කුණා රූපන් දිස්සා uppajjati මනාපං ඇහෙන් රූප දැක්කට පස්සේ යාගේ හිතට ඇති වෙනවා මනාපයක් uppajjati අමනාපං ඇහෙන් රූප දැක්කාම එයාට උපදිනවා අමනාපයක්. uppajjati manapa amanapa. එහෙමත් නැතිනම් මනාප හා අමනාපය. ඒ කියන්නේ මනාපය සහ අමනාපය කියන දෙකම එකට භාවිත කරලා තියෙන්නේ අර අදුක්කම සුඛ අදුක්කම සුඛ භාවිත කරනවා වගේ කියන්නේ දුකත් මේ සැපත් නොවේ කියලා කියනකොට උපේක්ෂාව වගේ මනාපත් නැහැ අමනාපත් නැහැ කියනකොට එතන උපේක්ෂාවක්. එතකොට ඒ උපේක්ෂාවකින් යුක්තව යම්කිසි කෙනෙක් වාසය කරනවා. සෝ එවම් පජානාති. ඒ කෙනා මේ විදිහට දැනගන්නවා මට මනාපං උප්පන්නං රූපේ දැක්කට පස්සේ මට රූපේ පිළිබඳව කැමැත්තක් ඇති වුණා. එහෙම නැත්නම් මට ගැටීමක් ඇති වුණා. එහෙමත් නැතිනම් මට රූපේ පිළිබඳව උපේක්ෂාවක් ඇති වුණා. මුලාවකට පත්වන්නට සුදුසු දෙයක් ඇති වුණා. මේ විදිහට කල්පනා කරලා මෙනෙහි කරනවා තංචකෝ සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං. එතකොට ඒ ධර්මය ඒ ඉපදුණු දේ ඕලාරිකං සංකතං ඕලාරිකං සංකතං කියලා කියන හේතු නිසා සකස් වුණ දෙයක්. ඕලාරිකයි කියන එක ඊටාම රළු දෙයක්. පටිච්ච සමුප්පන්නං ඒක පටිච්ච සමුප්පන්න දෙයක්. ඒ කියන්නේ ප්‍රත්‍ය සමවායෙන් ඉපදුණු දෙයක්. ඒතං සන්තං ඒතං පණිතං යදිදං උපෙක්ඛාති මේ ධර්මයේ මතට පතිත වෙලා මම මේ අනුව යන හිතට වඩා මේ සංකත උන ඕලාරික උන පටිච්ච සමුප්පන්න උන ධර්මයේ කෙරෙහි පතිත නොවන්නේ නම් ඒ උපේක්ෂාවම ඒතං සන්තං ඒතං පණීතං ඒ උපේක්ෂාවම ශාන්තයි ඒ උපේක්ෂාවම ප්‍රණීතයි කියලා එයා කල්පනා කරනවා එතකොට මේ විදිහට කල්පනා කරන එකනට යම්කිසි මනාපයක් ඉපදුනා නම් රූපය දැක්කට පස්සේ මනාපයක් කැමැත්තක් ඉපදුනා නම් අමනාප ගතියක් පටිගයක් ඉපදුනා නම් ඒ වගේම උපේක්ෂාවක් ඉපදුනා නම් ඒ උපේක්ෂාව නිරුද්ධති ඔහුට නැති වෙලා යනවා උපේක්ඛා සන්තහති හිතේ උපේක්ෂාව පිහිටා සිටිනවා බුදුරජාණන් වහන්සේ උදාහරණයක් දේශනා කරනවා සේයථාපි ආනන්ද යම් ආනන්ද යම් විදිහකින් පුරිසෝ උම්මීලිත්වාවා නිමීලෙය එතකොට යම් කිසි විදිහකින් ඇස් ඇති පුරුෂයේ ඇස් තියෙන කෙනෙක් චක්කුමා පුරිසෝ උම්මීලිත්වාවා නිමීලෙය. ඇස අරගෙන ඉඳලා අරගෙන ඉඳපු ඇහක් හරියට ඇස් පිල්ලම් ගහනවා නම්, ඒ කියන්නේ ඇස් දෙක පියා ගන්නවා නම්, ඒ වගේම ඇස් පියාගෙන ඉන්න කෙනෙකු විසින් ඇසිපිය අරිනවා නම්, ඒ විදිහටම මේ ආනන්ද මේ මනාපය, අමනාපය එහෙමත් නැතිනම් ඒ රූපය පිළිබඳව පිහිටා සිටියා වූ උපේක්ෂාව කියන දේ ඉවත්ව ගිහිල්ලා ඒ කෙනාගේ සිත විදර්ශනා උපේක්ෂාවෙහි පිහිටා සිටිනවා. මේ විදිහට තමයි ආර්ය විනේහි චක්ෂුරු විඤ්ඤේය උන රූපේහි අනුත්තර උන ඉන්ද්‍රිය භාවනාවයි කියලා කියන්නේ. එතකොට දැන් මූලිකම අධීර පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද ඉන්ද්‍රිය භාවනාව දියුණු කරන්න කියන තැනකින් ඒකට ඉන්ද්‍රිය භාවනාව දියුණු කරනකොට සාමාන්‍ය පුහුදුන් චිත්තසංතානයක ස්වභාවය තමයි රූපයක් දැක්කහම දැක්කපු රූපය පිළිබඳව එක්කෝ කැමැති විදිහට හැසිරෙනවා එක්කෝ අකමැති විදිහට හැසිරෙනවා එහෙමත් නැතිනම් කැමැතිත් නොවන අකමැතිත් නොවන උපේක්ෂා සහිත මනසකින් වාසය කරනවා මේක තමයි පුහුදුන් චිත්තසංතානයක තියෙන ස්වභාවය මෙන්න මේ ස්වභාවය තියෙන කෙනා ධර්ම මාර්ගයට යොමු වුණාට පස්සේ එයා කොහොමද ඉන්ද්‍රිය භාවනාවක් කරන්නේ? එයා ඉන්ද්‍රිය භාවනාවක් කරනකොට එයා ඉස්සෙල්ලම හිත පිළිබඳව දැනගන්නවා. ඒ තමයි මගේ හිතට මේ කැමැත්ත ඇති වුණා, අකමැත්ත ඇති වුණා, කැමැත්ත හෝ අකමැත්ත නොවන උපේක්ෂාවකටපත් වුණා කියලා එයා තේරුම් ගන්නවා. එතකොට මූලිකම අධීර අද අපිට කරන්නට තියෙන දේ හැටියට අපි කතා කළොත් අපේ හිතේ ඇති කරගන්න ඒ මනෝභාවය පිළිබඳව හොඳ තේරුම් ගැනීමක් අපිට තියෙන්නට ඕනේ. කැමැති විදිහට අකමැති විදිහට හෝ උපේක්ෂා විදිහට හැසිරෙන ආකාරය. ඒකට යම්කිසි නිමිත්තක් අපි දකිනකොට ඒ දකින්නා වූ නිමිත්ත අරඹය නැතිනම් ගෝචර වන නිමිත්ත අරඹය අපි කැමති වෙනවා කියනකොට අපිට ඒ સિદ્ધාන්තය තුළ අපිට පැහැදිලිව පෙනෙන්නට ඕනේ අපි කැමැත්ත උපදෝ ගන්න බව කියන එක වැරදි සහගත තැනක කැමැත්ත උපදව ගන්නවා කියලා. මොකද අපි ඒකේ කැමැත්ත උපදවගත්තා කියන ලක්ෂණය අනුව යන්නට ගියොත් අපිට බාහිර තියෙන රූපේ පිළිබඳවම තමයි අපි ඇලීම පවත්වලා තියෙන්නේ. එතකොට බාහිර තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පැත්තෙන් ඇලෙන්න තියෙන දේ තියනවා කියලා අපි ග්‍රහණය කරගත්තට පස්සේ ඒ තුල පිහිටා සිටියට පස්සේ ඒකට දැන් පැවැත්මක් හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක අනුත්පාදයකට යන්නේ නැහැ. සමුදේ පැත්තට බර වෙලා ඒ දේ මත පිහිටා සිටින්නට විඥානයේ පිහිටා සිටින්නට හේතු ටිකක් විදිහට අපි ඒක ඉතුරු කරලා තියෙනවා. අන්න ඒ මට්ටමක මේක පවතින නිසා අපිට බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කරන අනුත්තර ඉන්ද්‍රිය භාවනාව කොහොමද කරන්නේ? ඒක නා මෙනෙහි කරනවා ඒ ඇහැට ගැටුණ දේ එහෙමත් නැතිනම් ඇහැට අපිටපත් තුන දේ රූපයක් පෙනුණා නම් ඒ පෙනීම අරබයා එයාට මනාපය උපදිනවා නම් අමනාපය උපදිනවා නම් ඒ වගේම උපේක්ෂාව පිහිටා සිටිනවා නම් සංචකෝ සංකතං එවනහයි සංකත වූ දෙයක්. එතකොට සංකතයි කියලා කියන්නේ හේතු නිසා සකස් වුණ දෙයක් ඒක. ඒක මේ අහේතුකව අප්‍රත්‍යව හටගත්තු දෙයක් නෙමෙයි හේතු නිසා සකස් වුණ දෙයක්. එතකොට දැන් අපි මතක් කළේ දැන් මේක හැදුන හැටි පිළිබඳව අපිට පෙන්වලා දෙන්නට වෙනවා. ඒ කියන්නේ මේ විදිහේ හේතු ධර්මතා ටිකක් නිසා තමයි මේක පෙනුනේ. දැන් මනාපමනාපය ආවට පස්සේනේ අපිට මේක ප්‍රකට වෙන්නේ. අපිට පෙනෙන රූපය ලස්සනයි කියලාම තමයි අපිට පේන්නේ. ඒ වගේම අපිට තරහ අමනාප දෙයම තමයි පේන්නේ. එමත් නැතිනම් තියෙන දෙයම මුලාවටපත් වන දෙයම තමයි අපිට පේන්නේ. වගේ ලෝකයේ තුල අපිට ඇතිවෙන්නම මේ විදිහේ ඔක්කොම ඝනත්වයක් විදිහට නිසා මේ තුල අපිට නුවණ පැවැත්වීමක් අවශ්‍ය වෙනවා. නුවණ පැවැත්වීම මොකද්ද? අර සංකත ධර්මතාවයන්ගේ ඇති සංකත ලක්ෂණය පිළිබඳව පෙන්වලා දෙනවා. සංකත ලක්ෂණය කියලා කිව්වේ හේතු නිසා සකස් වෙන බව. මනාපමනාපයක් උපදින මට්ටමට යම්කිසි දෙයක් ආවේ නිකම්ම නෙමෙයි මනාපමනාපයක් උපදින බවට යම්කිසි දෙයක් ඇති කරන්නට හේතු උනේ මේ ඇහැ රූප චක්කු විඥානාදී මේ ධර්මයන් ඇති වුණ කල්හි ඇසට රූපය ඇති වෙලා ඒ කෙරෙහි යෙදුනා වූ මානසිකාරයත් ඇති කල්හි ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න වේදනාව කියන කාරණාව අරබයක් එතකොට එතන අපි විපාක වේදනාව කියන එක වෙනමම සංග්‍රහ කරන්නට ඕනේ. නමුත් ඒක මෙතනදී අපි ටිකක් පස්සකින් තබමුකෝ. එතකොට අන්න ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත ඒ ධර්මයේ පිළිබඳව තමයි කෙනකෙනා මුලාවටපත් වෙන බව හදාගන්නේ. එතකොට ඒ දේ ආරම්භය තමයි කෙනකෙනා හොඳ වශයෙන් හෝ නරක වශයෙන් හරි උපේක්ෂා සහගත ස්වභාවයෙන් හෝ මානසිකාරයේ පවත්වන්නේ. මෙන්න මේ විදිහට මෙනෙහි කරන කෙනාට ලෝකේ පැවැත්ම කියන කාරණාව නූපදින විදිහට ඔහු සංකත ලක්ෂණය දකින්නට ඕනේ. ඒ කියන්නේ මේ විදිහට මානසිකාරයේ පවත්වගෙන යනකොට ඔහුට සංකත ලක්ෂණය හොඳට පේනවා. ඔහු දකිනවා ඇහැ රූප චක්කු විඥාන කියන මේ ධර්මතා ටික නිසා හටගත්ත දෙයක් තමයි මේ කැමැත්ත උපදවන්නට පුළුවන් බව කියලා අපි කියන්නේ. එහෙම නැතිනම් කැමැත්ත කියන එක සහිතව හේතු ටික පැත්තේ දෙයක් තිබුණේ නැහැ. හේතුව නිසා ඇති කරපු ඵලය පිළිබඳව කෙනකෙනා තමන්ගේ පැත්තෙන් කැමැත්ත කියන දේ උපදෝගත්තා. අකමැත්ත කියන දේ උපදෝගත්තා. උපේක්ෂා සහිත භාවයක ඔහු ජීවත් වුණා. මෙන්න මේ විදිහට එයාගේ මානසික මට්ටම සම්පූර්ණයෙන්ම අර හේතුව මත පිහිටා සිටලා හේතුව නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන බව දැකීම පිණිස ඔහු පවත්වනකොට ලෝකයේ පැවැත්ම කියන දේ එයාට උපදින්නේ නැතු වෙනවා. දැන් මොකද එයාට පදනමක් නැති කරනවා මනාප බවට හෝ අමනාප බවට හෝ උපේක්ෂාවට හෝ පදනමක් නැති කරනවා. එයාට පේන්නේ මේ හේතු ටිකක් නිසා හටගෙන නැති වෙන ධර්මතාවයක පැවැත්මක්. අන්න එහෙම දකිනකොට ඒ සංකත ලක්ෂණය දැකීම තුළ ඔහුට බාහිර රූපයක තියෙන මනාප අමනාප සහ මුලාවටපත් වෙන බව අයින් කරලා උපේක්ෂා සහිත බව අයින් කරලා එයාට උපේක්ෂාවක් හිතේ හටගන්නවා. ඒ උපේක්ෂාව හටගන්නේ තියෙන රූපයක නෙමෙයි. දැන් අපි උපේක්ෂා දෙකක් කතා කරන්නේ මනාපමනාප කියන තැනිනුත් උපේක්ෂාවක් කතා කරන්නේ. ඒ උපේක්ෂාව නෙමෙයි මේ කතා කරන උපේක්ෂාව. අර කතා කරන උපේක්ෂාව මුලාවටපත් වුණු උපේක්ෂාවක්. මොකක්ද එතන තිබුණ මුලාව? රූපේ තියෙනවා තියෙන රූපයේ පිළිබඳව අපිට කැමැත්තක් හෝ අකමැත්තක් ඇති කරන්න තරම් විශේෂත්වයක් නැහැ. ඒ නිසා ඒ උපේක්ෂා සහගත මට්ටමක පවතිනවා. හැබැයි මේ කතා කරන උපේක්ෂාව පවතින ධර්මයක් මත පවත්වපු උපේක්ෂාවක් නෙමෙයි. හේතුඵල ධහම දැකීම තුල හටගන්න උපේක්ෂාවක්. ඒකට අපි කියනවා විපස්සනා උපේක්ෂාවක් කියලා. විදර්ශනා සංඛ්‍යාත උපේක්ෂාවක් කියලා. එතකොට මෙන්න මේ විදිහට මේ ධර්මයන්ගේ සංකත ලක්ෂණය දකිනකොට සංකත ධර්මය පිළිබඳව අපි මෙනෙහි කරනකොට ඒ මතට නැවත නැවත පතිත වෙලා කෙලෙස් ඇති කරගන්න කම හටගන්නේ නැතු යනවා. ඊට පස්සේ අපිට ඕලාරික දෙයක් සංකතං ඕලාරිකං කියලා කිව්වනේ. ඕලාරිකං කියන්නේ රළු දෙයක්. මනාපමනාප උපේක්ෂා සහිත මුලාව සහිත උපේක්ෂාව කියලා කියන්නේ මේ මේ මට්ටම ඊටාම රළු දෙයක්නේ. රළුයි කියලා කියන්නේ මේ දෙක අතර තියෙන ભેදය පවා දැක ගන්නට බැරි මට්ටමක නාම රූප ධර්මයන්ගේ ભેදය පවා දැක ගන්නට බැරි මට්ටමකට මේ දෙක එකක් කොටගත්ත මානසික මට්ටමකුයි මෙතන තියෙන්නේ. එතකොට ඒ ලක්ෂණය බොහොම රළුයි කියලා පේනවා යාට. එතකොට මනාපය අමනාපය උපදවන මේ ලක්ෂණය ඊටාම රළු ඕලාරික මට්ටමේ දෙයක්. එයා දන්නේ නැහැ රූපය හටගෙන නිරුද්ධ වුණා කියලා. දර්ශනය දර්ශන මාත්‍රයෙන් අවසන් වූ බව දන්නේ නැහැ. විඤ්ඤාතය විඤ්ඤාත මාත්‍රයෙන් අවසන් වන බව දන්නේ නැහැ. ඒ නිසා දර්ශනය සහ විඤ්ඤාතය දෙකම එකක් කොට අරගෙන මේ වස්තුව මතට මේ පැත්තෙන් හදාගත්ත දෘෂ්ටිය පතිත කරලා මේ දෙකම එකක් කොට ගන්න මනෝභාවයකින් තමයි මේ මනාපය හෝ අමනාපය හෝ මෝහසහගත උපේක්ෂාවක් ඇති කරගන්නේ. එතකොට එයාට පේනවා මේක ඕලාරිකයි කියලා. ඒ කියන්නේ ඊටාම රළු දෙයක් හැටියට ඔහුට දකින්න පුළුවන්කම තියෙනවා. රළු දෙයක් හැටියට පේනකොට ඒ රළු දේ පිළිබඳව ඔහුගේ නැවත නැවත නැඹුරු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම පටිච්ච සමුප්පන්න මේක පටිච්ච සමුප්පන්න ධර්මයක්. එතකොට පටිච්ච සමුප්පන්න ධර්මයක් කියලා කියන්නේ මේ විදිහට මනාප අමනාප ධර්මයක් උපදිනවා නම් මේ මනාප අමනාප සියලුම ධර්මය විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන මේ විපාක සම්පතිය පිළිබඳව නොදන්නා අවිද්‍යාව නිසා කර්මාභියෝහණය සංස්කාරයේ උපදවාගෙන ඒ සංස්කරණය කරගත්ත නිමිත්ත පිළිබඳව තණ්හා උපාදාන වශයෙන් භවයේ සකස් කර ගැනීමක් නිසායි හටගත්තේ කියලා එයා දකිනවා. එතකොට මේ ප්‍රතිත් සමුප්පන්න විදිහට නැතිනම් මේ විදිහේ හේතුඵල ධමයක් නිසායි හටගත්තේ කියලා ඔහු දකිනකොට ඒ දර්ශනය තුළ එයාට විදර්ශනා උපේක්ෂාව පිහිටා සිටිනවා. අර වස්තුව පිළිබඳව තමන්ගේ වැරදි සහගත දෘෂ්ටිය පතිත කරන්නේ නැතුව. එතකොට එයාට පේනවා කෙලස් ටික සහ ඒ වස්තුව පැත්තේ ප්‍රභාස්වර මට්ටමක තිබුණ ධර්මතා ටික දෙකක් හැටියට. මේ දෙක දෙකක් හැටියට දකිනකොට මේ දෙක එකක් කරගත්ත වැරදි දැකීම තිබුණා නම් ඒ වැරදි දැකීම තමයි එයා කෙරෙන් දුර වෙලා යන්නේ. සාමාන්‍යයෙන් ලෝකේ කාටත් තියෙන ප්‍රශ්නයක් නේ එක්ක දෙයකට දැඩිව කැමති වෙනවා එක්ක දෙයකට දැඩිව අකමැති වෙනවා එතකොට මේ කැමැත්ත අකමැත්ත මත දෝලණය වෙන ලෝකයක්. එතකොට මේ කැමැත්ත අකමැත්ත මත අපි හොඳයි කියලා කැමතියි කියලා ගත්ත දේ ලං කරගන්නට උත්සාහවත් වෙනවා. අකමැත්ත මත අකමැති දේ ඉවත් කිරීම සඳහා අපි උත්සාහවත් වෙනවා. සැපය ලබා ගන්නට සහ දුක ඉවත් කරන්නටයි අපේ මුළු ජීවිතේම අපි වැය කරන්නේ. එතකොට ඒ තුල අපිට ඒ ක්‍රියාදාමයේ තුල උපේක්ෂා සාගත අරමුණු බොහොමයක් අපිට හම්බ වෙනවා. මෙන්න මේ විදිහේ මට්ටමක ජීවත් වෙන අපිට මේ දේ මතට පතිත කරගන්න තැන හැරුණකොට වෙනත් තැනක ජීවිතයක් අද අපිට ඇත්තේ නැහැ. ඒ කියන්නේ වෙන දැක්මක් අපිට නැහැ. අන්න ඒ වෙන දැක්මක් නැති මනසට තමයි බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව දේශනා කරන්නේ. අපි දෙයක් පිළිබඳව පීඩාවටපත් වෙලා දුක් විඳින්නේ අපි හිතනවා බාහිර පරිසරය නිසායි මට මේ දුක එන්නේ කියලා. ඒ හින්දා අපි පරිසරය වෙනස් කරලා දුක නැති කරගන්නේ කොහොමද කියලා උත්සාහවත් වෙනවා. අපි හිතනවා සතුට එන්නේ බාහිර ලෝකයේ ඇතුළේ තිබිලා කියලා. ඒ නිසා සතුට ලබා ගැනීම සඳහා අපි ලෝකය වෙනස් කරන්නට උත්සාහවත් වෙනවා. අන්තිමේට මේක අපිට ගෙනල්ලා දෙන වෙහසක් විතරක් වෙනවා. ඒ වෙහසක් විතරක් වෙන්නේ. අපිට ගෙනල්ලා දෙන වෙහසක් විතරයි කියලා කියන්නේ ලෝකයේ පැවැත්ම ඒ අනුව සිද්ධ වෙනවා. හටගත්තු ධර්මයේ ඉතුරු නැතුව නැති වෙලා යනවා. සියලු සංස්කාරයන්ගේ ස්වභාවය තමයි හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන සංකත ලක්ෂණයකින් යුක්ත බව. ඒබඳු සංකත ලක්ෂණයක් සැපයි කියලා ගත්තට පස්සේ අර විපරිණාමය නිසා යාට දුක උපදිනවා. ඒබඳු සංකත ලක්ෂණ ටිකක් දුකයි කියලා ගත්තට පස්සේ ඒ සංකත ලක්ෂණ ටික හේතු හටගෙන හට ගන්නකොට එය දුකක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට දැන් ලෝකයේ ඇතුලේ අපිට දුක කියන දේ නිර්මාණය වෙලා තියෙන්නේ. අද අපි විඳින පීඩා සහිත මානසික මට්ටමක් තියෙනවා නම් මනෝභාවයක් තියෙනවා නම් මේ මනෝභාවය සකස් වෙලා තියෙන්නේ සම්පූර්ණම මේ ඉන්ද්‍රිය භාවනාවක් නැතිකම නිසා. ඉන්ද්‍රිය භාවනාව දියුණු නොකරන නිසා. ඒ රූපේ පැත්තටම නැවත නැවත පතිත වෙන නිසා ශබ්දයේ ගන්ධයේ රසයේ ස්පර්ශයේ පැත්තටම අපි නැවත නැවතත් නැවත නැවතත් පතිත වෙන කම නිසා යම් විදිහකින් අපිට අන්න ඒ මතට පතිත නොවි මේක පවත්වන්න පුළුවන් නම් රූපේ මතට පතිත නොවි මේක පවත්වන්නට පුළුවන් නම් අන්න ඒකට අවශ්‍ය දර්ශනය තමයි මේ ධර්මය සංකතයි ඕලාරිකයි පටිච්ච සමුප්පන්නයි කියලා අපි තේරුම් ගන්න එක. එතකොට මේක සංකතයි කියලා කියන්නේ හේතු නිසා සකස් වෙනවා කියන. ඕලාරිකයි කිව්වේ රළුයි කියන එක. පටිච්චසමුප්පන්නයි කිව්වේ මෙන්න මේ පටිච්චසමුප්පාද સિદ્ધාන්තය හරහා හේතු නිසා හේතුඵල ධමක පැවැත්මක් මිසක සත්‍යයක් හෝ පුද්ගලයෙක් වුණ ධර්මයක් නෙමෙයි. ඒ කියන්නේ මම ඇහෙන් රූප දැකලා නෙමෙයි. මේ විදිහට ආයතන ටික ප්‍රසාද රූප ටික හැදුනට පස්සේ ඒකට ස්පර්ශ වුණා රූපයක්. ඒ රූපේ ස්පර්ශ වුණ නිසා හටගත්ත වේදනාවක්. ඒ වේදනාව පිළිබඳව තමයි අවිද්‍යාවෙන් සංස්කාරය උපදවාගෙන තණ්හා උපාදාන භව විදියට හදාගත්තේ කියලා අපිට හේතුඵල ධමයක් පේනවා. එතකොට හේතුඵල ධම ඇතුලේ පුද්ගලයෙක් කියන රළු මනෝභාවයේ ඉවත් වෙලා ගිහිල්ලා අපිට මේ ධර්මතා ටිකක හටගෙන නිරුද්ධ වීම පිළිබඳව දකින්න පුළුවන්කම තියෙනවා. අන්න එහෙම දකිනකොට අපිට පේනවා මේක රූපේ පැත්තට පතිත කරන එක වැරදි කියලා. වැරදි කියලා පේන ඒ දේ නිසා අපි රූපේහි උපේක්ෂා වෙනවා. ඒ රූපේහි උපේක්ෂාව කියන තැන කතා කරන්නේ තියෙන රූපේ පිළිබඳව ඇති කරගන්න උපේක්ෂාවක් නෙමෙයි. ඒ උපේක්ෂාව සංකත ධර්මයන්ගේ සංකත ලක්ෂණය දැකීම නිසා රූප ධර්මයන් අනුත්පාදයට යන ස්වභාවයක් නිසා ඇතිවන උපේක්ෂාවක්. අන්න ඒ උපේක්ෂාවට කියනවා විපස්සනා සහගත උපේක්ෂාව කියලා විදර්ශනා උපේක්ෂාව කියලා. ඒ නිසා උපේක්ඛා සංඨාති කියලා කියන උපේක්ෂාව එළඹ සිටිනවා. එතකොට අයං උච්චතානන්ද අරියස්ස විනේ අනුත්තරා ඉන්ද්‍රිය භවනා. මේ තමයි ආනන්ද මේ ශාසනයේ තියෙන ආර්ය විනයෙහි තියෙන අනුත්තර උන ඉන්ද්‍රිය භවනාව. එතකොට චක්කු විඤ්ඤයේ උන රූපයන් පිළිබඳව සංකත වශයෙන්, ඕලාරික වශයෙන්, පටිච්ච සමුප්පන්න වශයෙන් මානසිකාරයේ පැවැත්වීම තමයි මේ ශාසනයේ ඉන්ද්‍රිය භාවනාව. ඒ විදිහේ ඉන්ද්‍රිය භාවනාවක් කරනකොට කෙලෙස් ධර්මයන් කොහොමද ප්‍රහාණය වෙන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වන යම් විදිහකින් ඇස් අරගෙන ඉන්න කෙනෙක් ඇස් දෙක වහගත්තොත් ඒ වගේම ඇස් වහගෙන ඉන්න කෙනෙක් ඇස් දෙක අරිනව වගේ වේගයෙන් එතකොට ඒ විදිහටම ආනන්ද සීග්‍රයෙන් බොහොම වේගයෙන් මේ නිදුකින් මේ ඉපදුණු මනාපයන් ඉපදුණු අමනාපයන් ඉපදුණු වැරදි සහගත උපේක්ෂාවන් දුරු කරගන්නට පුළුවන්කම තියනවා කියලා. අපිට එහෙනම් දැන් හිතට අමනාපයක් ඇති වෙනකොට හිතට දුකක් අමනාපයක් ඇති වෙනකොට කැමැත්තක් ඇති වෙනකොට උපේක්ෂාවක් ඇති වෙනකොට මේ හැම වෙලාවකදීම දැන් අපිට කරන්න දෙයක් තියෙනවා. ඒ කරන්න තියෙන දේ තමයි අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව දියුණු කරන්න. එනිසා අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව સિદ્ધ කරනවා නම් ඒකේ අරමුණ ආපු පැත්තට අපි නැවත ගිහිල්ලා ඒ අරමුණ ආපු පැත්ත පිළිබඳව හොඳට විපස්සනාවෙන් අපි හොඳට නුවණින් සම්මර්ෂණය කරන්න පටන් ගන්නවා. අන්න එතකොට අපිට පේනවා ඒක සංකත ධර්මයක් හේතු නිසා සකස් වෙනවා කියලා. රළු ඌ දෙයක් හැටියට පටිච්චසමුප්පන්න වශයෙන් පටිච්චසමුප්පන්න ධර්මයක් හැටියට පේනකොට අපි මනාපයේ කැමැත්ත උපදෝගත්තේ ඉන්න කෙනෙක් ගැනනේ නැතිනම් තියෙන දෙයක් ගැනනේ දැන් දෙයක් පේන්නේ නැහැ කෙනෙක්ව පේන්නේ නැහැ අපිට පේනවා හේතු නිසා සකස් වෙනකොට හේතු නැති වෙනකොට නැති වෙලා යන ධර්මයක් කියලා අන්න ඒ ඒ ස්වභාවයටපත් වෙනකොට අනුත්තර ඉන්ද්‍රිය භාවනාවක් කියලා කියනවා අපිට පේනවා මේ රළු ධර්මයක් කියලා රළු ධර්මයක් නාම රූප ධර්මයන් එකතු වෙලා සකස් වෙච්චි ඊටාම රළු මට්ටමේ දෙයක් මේක එතකොට මේ රළු බව කියන එක අපිට මේක වෙන් කරගත්තාම පේනවා මෙතන පවතින මෙන්න මේ වගේ ධර්මතා ටිකක් කියලා. පටිසමුප්පන්න වශයෙන් උත් එහෙමයි. අන්න ඒ විදිහට දකින කෙනාට තමයි වේගයෙන් කෙලස් නැති වෙලා යන්නේ. ඒ වේගයෙන් කෙලස් නැති වෙන්නේ අපි පුද්ගල බව මත හදාගත්ත කැමැත්ත දැන් අපිට පවත්න්න දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඇයි හටගෙන නිරුද්ධ වෙන බව දකින නිසා. ඒ වගේම පුද්ගල බව මත හදාගත්ත අකමැත්ත අපිට පවත්වන්න තැනක් හම්බ වෙන්නේ පුද්ගල බව මත අපිට ගොඩනැගිලා තියෙන ලෝකේ පවතිනවා කියලා සාමාන්‍යයෙන් තියෙන උපේක්ෂා සහිත මනස පවත්වන්න පුළුවන් කමක් නැහැ. ලෝක නිරෝධය යම් මට්ටමකට හරි ස්පර්ශ කරමින් යම් මට්ටමකට හරි ඒ එය එළඹවා සිට එළඹවා ගන්නට උත්සාහවත් වෙමින් අපේ හිත විදර්ශනා උපේක්ෂාව මත පිහිටා සිටිනවා. එතකොට මෙන්න මේ විදිහට මේ ශාසනය අනුත්තර ඉන්ද්‍රිය භාවනාව කියලා කියනවා. අනුත්තර ඉන්ද්‍රිය භාවනාව ඒ චක්කු විඤ්ඤාය උන රූපයන් විශේෂෙහි අපි පවත්වන්නට අවශ්‍යයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරන පුණ්‍යච පරං ආනන්ද බික්කුණෝ සෝතේන සද්දං සුත්වා uppajjati මනාපං කෙනෙකුට කණෙන් සද්දයක් අහගෙන ඉන්නකොට කණෙන් අහන සද්දේ පිළිබඳව කැමැත්තක් උපදිනවා. uppajjati amanapang අකමැත්තක් උපදිනවා. කැමැත්ත අකමැත්ත මේ දෙකම උපදිනවා. ඒ වගේම උපේක්ෂාවක් උපදිනවා. කනෙන් සද්දයක් අහගෙන ඉන්නකොට එක්කෝ අපිට ඒ පිළිබඳව සතුටු වෙන්න පුළුවන් දෙයක්, එහෙමත් නැතිනම් අපිට දුක් වෙන්න පුළුවන් දෙයක්, එහෙමත් නැතිනම් උපේක්ෂා සහිත වෙන්න පුළුවන් දෙයක්. ওই ටිකෙන් අපිට අරමුණක් ගෙනල්ලා දෙන්න පුළුවන් ටික තියෙන්නේ. එතකොට මේ විදිහට දකිනකොට මේ ශාසනය කෙනා ඒවම් පජානාති මේ විදිහට නුවණින් දකින්න පුරුදු වෙනවා. ඒ කියන්නේ සතුටු විය යුතු දුකටපත් විය යුතු උපේක්ෂා සහගත බවටපත් වෙන අරමුණක් හම්බ වෙනකොට මේ ශාසනය කෙනා මේ විදිහට නුවණින් දකින්න කොහොමද යම් කිසි දෙයක් මට ඉපදුනා නම් මේ සතුටු හිතෙන shabdayak දුක හිතෙන shabdayak උපේක්ෂා සහිත ඇති බවට ගත්ත අරමුණක උපේක්ෂා සහිත මෝහසහගත උපේක්ෂාව පිහිටියානම් තංචකෝ සංකතං. ඒ ධර්මය අර රූපය ගැන කතා කළා වගේම සංකත ධර්මයක්. හේතු නිසා සකස් වුණ දෙයක් කන නැත්තම්, ශබ්දේ නැත්තම් මේක මට දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ශබ්දේ තිබිලත් කන කන නැත්තම් කන තිබිලා ශබ්දේ නැත්තම් දැනගන්න පුළුවන් කමක් නෑ. මේ දෙකම තිබුණත් මේ දේ ආරම්භයා චක්ක සෝත විඥානයේ යමුනේ නැතිනම් නැතිනම් සෝත විඥානය හටගත්තේ නැති වුණොත් එහෙම ඒද දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙනම් මේ තුන් දෙනාම යෙදුනට පස්සේ මේ නාම රූප සමவாய නිසා තමයි මේ ශබ්දයේ පිළිබඳව දැනගන්නට පුළුවන්කම තිබුණේ. එතකොට මේ මනාපය මට හරි සතුටු වචනයක් කියන තැන සතුටු ඇහිීමක් කියන තැන මේ සතුටු සහගත ඇහිීම ශබ්දයට අයිති දෙයක් වුණාද? ශබ්දයට අයිති නම් ඒක හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් නේ. එහෙම නැත්නම් ඒක දුක ගේන දෙයක් වුණාද? එහෙමනම් ඒක අහන ලෝකේ ඕනම කෙනෙකුට සතුට හෝ දුක හෝ ගේන්න පුළුවන්කම සද්දෙට තියෙන්න ඕනේ හැමෝටම එක විදිහට. නමුත් එහෙම වෙන්නේ නැහැ. අපි නොදන්නා තවත් මිනිසුන් දෙදෙනෙක් රණ්ඩු වෙලා දෙපළගොල්ලෝ බැනගත්තයි කියලා අපිට දුකක් ගේන්නේ නැහැ. හැබැයි ඒක මට බැන්නා කියලා අපිට ආවොත් එහෙම අන්න එතනදි මට දුක උපදිනවා. දැන් ගැටලුව උනේ ශබ්දේ නම් කොහෙ බැනුම ශබ්දයක් ඇහුණා දුක එන්නේ නැහැ. හැබැයි එහෙම දුක එන්නේ නැහැ. දුක එන්නේ ඒක තමන්ගේ කරගෙන මනාපමනාප බව ඇති කරගන්න තැනදී. අන්න ඒ වගේ මනෝභාවයක ඉන්න කෙනා දැන් ඒ වගේ කැමැත්තක් උපදින තැනකදී අකමැත්තක් උපදින තැනකදී එහෙමත් නැතිනම් එළියේ ශබ්දයේ පවතිනවා ඒ ශබ්දේ මට අහන්න පුළුවන් නැවත කියලා හෝ උපේක්ෂා සහිත මනසක ඒ මත පිහිටා සිටින මට්ටමකදී හෝ ඒකේ නා හොඳට නුවණින් දකින්න කොහොමද තංචකෝ සංකතං ඒක සංකතයි හේතුහිංසා හටගත් දෙයක් ඒ වගේම ඕලාරිකම් රළු දෙයක් මේ ටික එකතු කරලා අරගත්තට පස්සේ රූපය පිළිබඳව නාම ධර්මතා ටික යෙදුන නිසායි නාම ධර්මතා ටික පැත්තෙන් දැනගෙන තියෙන්නේ. ඒ වගේම නාම ධර්මතා ටික පැත්තෙන් රූපය පිළිබඳව දැනගෙන තියෙන්නේ. එතකොට රූපය නාම ධර්මතා ටික පිහිටන්නට උපකාර වෙලා ඒ වගේම නාම ධර්මතා ටික රූපේ මත පිහිටලා හටගෙන තියෙනවා. එතකොට රූපේට පුළුවන් කමක් නැහැ තනියම ඇවිල්ලා මේ දේ පෙන්වලා දෙන්නට ඒ වගේම නාමයට පුළුවන් කමක් නැත්තේ නෑ තනියම ඇවිල්ලා මේ සද්දය අහලා දෙන්නට නිසා මේ ධර්මතා දෙකේම වැයවීම මත තමයි මේ විදිහට සද්දය ඇහෙනවා කියන තැනටපත් උනේ ඒ එක තැනකවත් කැමැති විය යුතු හෝ අකමැති විය යුතු හෝ ගතියක් නැහැ නේද කියලා හොඳින් ඔහු සම්මර්ෂණයට ලක් කරනවා එහෙම සම්මර්ෂණය කරනකොට අර සතුටු වෙන දුක ගේන අරමුණු වල සතුටු වෙන්නට දෙයක් නැති බව දුක් වෙන්නට දෙයක් නැති බවත් හේතුඵල ධර්මක පැවැත්මක් කියන එකත් පිළිබඳව ඔහුට දකින්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ විදිහට දකිනකොට යම් කිසි විදිහකින් බලවා පුරිසෝ අපකසිරණේව අච්චරම් පහ පහරෙය්‍ය එයමේකෝ ආනන්ද යස්ස කස ජීවන් සීගං එවන් තුවටං එවන් අපකසිරේන uppannam manapam uppannam amanapam uppannam manapamanapan nirujjati යම් කිසි විදිහකින් ශක්තිමත් පුරුෂයෙක් හැකියාව තියෙන බලවත් පුරුෂයෙකු විසින් අසුරු ගසනවා නම් අපි අර ඇඟිලි දෙක එකතු කරලා බොහොම ශබ්දයක් කරමින් අසුර ගසන්නේ අන්න ඒකට බලවත් පුරුෂයෙක් බොහොම පහසුවෙන් ඒ ශබ්ද ගැසීම සිද්ධ කරනවා නම් මහණෙනි අන්න ඒ වගේ මේ විදිහට මානසිකාර්යය පවත්වන කෙනා අපකසිරේ නේව බොහොම සුළු මොහොතකින්ම නැතිනම් බොහොම කෙටි කලකින්ම ඒ කෙනා ශබ්දය අනුව යන ඔහුගේ මනස නැති කරලා ඒ යටපත් කරලා දාලා වේගවත් ලෙස මේ තුවට උන මේ මේ සිත සමතේකටපත් කරලා අර මනාප බව, අමනාප බව, මෝහසහගත උපේක්ෂාව යටපත් කරලා දානවා. ඒ විදිහට යටපත් කරලා දැම්මහම උපේක්ඛා සන්තහති විදර්ශනා සහගත උපේක්ෂාව ඔහුගේ මනස තුල පිහිටා සිටිනවා. ඇයි අර මානසික මට්ටම තුල හොඳ වචන සහ නරක වචන කියලා හොඳ දේවල් සතුට හිතෙන අහන්න කැමති දේවල් සහ අහන්න අකමැති දේවල් කියලා හදාගත්ත දේ වස්තුව මතට පතිත කරපු කම දැන් එයා සිද්ධ කරන්නේ නැති වෙනකොට ඒක වැරදි කියලා එයාට පේනකොට එයා අර තිබුණ මානසික පීඩාව ඔහුට දුර වෙලා යනවා. ඒ වගේම මානසික වශයෙන් දුක ගෙනෙන දෙයක් පිළිබඳව ඔහු කෙටි කාලීන සන්තුෂ්තියක් ලැබමින් හිටියනම් සතුටු වෙමින් හිටියනම් ඒ සතුටත් ඔහුට නැති වෙලා යනවා. උපේක්ෂාවටපත් වෙලා තිබුණා නම් මොහ සහගත ඒකත් ඔහුට නැතුව යනවා. හැබැයි ඊටමත් ප්‍රීති සහගත උපේක්ෂාවක් හිතේ පවතිනවා. ඒ ප්‍රීති සහගත උපේක්ෂාව ඔහුට මේ විදර්ශනා උපේක්ෂාව තුළ ඇතිවන දෙයක්. ඒ ප්‍රීතිය කවදාවත් දෙයකට සීමා වෙලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අපි දෙයකින් සැප විඳින්නේ ඒ දෙයකට සීමා වෙලා නෙමෙයි. අම්මා තාත්තා වටිනා වස්තු දරුවෝ මේ මේ විදිහට අපිට එක දෙයකට සීමා වුණාට පස්සේ කොටු වුණාට පස්සේ ඒක අපිට ඕන විදිහට පවත්වාගෙන යනකොට අපිට ඇති වෙන සතුටක් මේකට කියන්නේ සීමා සහිත සතුටක් කියලා ඒ මේක සීමාවක් තියෙනවා ඒ අපි හිතාගෙන ඉන්නකම් විතරයි ඒකේ සතුට අපිට හම්බ වෙන්නේ ඒක වෙනස් වුණොත් එතන ඉඳලා අපිට දුක ගේන්න පටන් ගන්නවා අන්නේ සීමා සහිත මනස ඊටාම తాවකාලිකයි හැබැයි මේ විදර්ශනා සහගත උපේක්ෂාව නිසා ලැබෙන සතුට එතන ලැබෙන ප්‍රීතිය කියන දේ නැතිනම් එතන පවත්නා අවේදිත සුඛය ඒක ඊටමත් බලවත් දෙයක්. ඒක අර විදිහට සීමාවක් තුල ලැබෙන දෙයක් නෙමෙයි ඒක අසීමාන්තිකව ලැබෙන දෙයක්. ඒක දෙයකට සීමා සහිත උන බවක් නෙමෙයි. ඉතින් මේ විදිහටම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මේ විදිහටම යම්කිසි කෙනෙක් ගානේන ගන්ධං ගහයිත්වා නාසයෙන් ගඳ සුවඳ විඳිලා මනාපමනාප මෝහසාගත උපේක්ෂාවටපත් වුණා නම් ඒ කෙනත් ඒ පිළිබඳව විදර්ශනා කරනවා පංචකෝ සංකතං එකක් සංකතයි අපි මීට පෙර ආයතන පිළිබඳව කතා කරලා තියෙනවානේ ඒ විදිහට ඔහු දකිනවා මේක සංකත ධර්මයක් ඒ වගේම ඕලාරිකං රළුයි ඒ වගේම පටිච්ච සමුප්පන්න මේක පටිච්ච සමුප්පන්න ධර්මයක් කියලා දකිනවා එතකොට මේ විදිහට දකිනකොට ඒ කෙනාට අර බලවත්ව නැගුණු කැමැත්ත තිබුණා නම් අකමැත්ත තිබුණා නම් මුලාවන උපේක්ෂාව තිබුණා නම් ඒක දුර වෙලා යනවා. යම් කිසි විදිහකින් උදාහරණයක් දේශනා කරනවා. ඊසකපෝනේ පදුමනීපත්තේ මදක් ඇල කරලා මෙහෙම අල්ලගෙන ඉන්න නෙළුම් පතකට ඒ නෙළුම් කොළයකට වතුර ටිකක් දැම්මොත් මොකද වෙන්නේ? මෙහෙම මදක් කැල කරගෙන නෙළුම් පතකට වතුර ටිකක් වැටුනහම ඒ වැටුණු වතුර ටික බොහොම වේගෙන් පහළට ආපහු ඒකේ නොතවරී බිමට වැටෙනවා. අන්න ඒ වගේ යම් කිසි කෙනෙක් මේ ගහණයෙන් ගන්ධ ආග්‍රහණය කරලා නාසයෙන් ගඳ විඳලා ඒ පිළිබඳව මනාප ඇති කරගෙන එමත් නැතිනම් අමනාප ඇති කරගෙන නැතිනම් උපේක්ෂා සහිත හෝ මනසක හිටියානම් ඒ පැත්තට මේ පැත්තේ නාම ධර්මතා ටික පැත්තේ තියෙන දේවල් ඒ පැත්තේ පවතින දේවල් හැටියට කල්පනා කරමින් අතීත ඉඳලා ඇසුරු කරන දේ වර්තමානයේ කරන්න පුළුවන් අනාගතයටත් තියෙනවා කියලා මේ විදිහේ දැක්මක් තිබුණා නම් අන්න ඒ මත හැදුණු මනාප අමනාප ගති උපේක්ෂා සහගත බවවල් සම්පූර්ණයෙන්ම දුරු වෙනවා හරියට අර නෙළුම් පතකට දාපු වතුර ටික බොහොම වේගෙන් අයින් වෙලා ගියා වගේ ඒ කෙනාගේ මනස තුළ අර අකමැත්තෙන් පීඩා කරන්නේ නැහැ. කැමැත්තෙන් ඔහුව ඉල්පී යන්නට දෙන්නේ නැහැ. ඒ වගේම මෝහසාගත උපේක්ෂාව තුළ ඔහුව මුලාවටපත් කරන්නේත් නැහැ. ඒ වගේම යම්කිසි කෙනෙක් ජීවහාය රසං ගහයිත්වා දිවෙන් රසය දැනගෙන මනාප අමනාප උපේක්ෂාවසයෙන් මෝහසහගත උපේක්ෂාවසයෙන් හැසිරුණා නම් ඒ කෙනාටත් එයත් මෙනසිකාරය කරනවා නම් මේක හේතු නිසා සකස් වන සංකතයි නාම රූප පරිච්ඡේද නොකල බැවින් මෙය ඕලාරිකයි ඒ වගේම පටිච්චසමුප්පන්න දෙයක් කියලා දකිනවා නම් ඒ කෙනාට ඒ ධර්මයේ දැකීම තුළම ඒ මනාප අමනාප මෝහ උපේක්ෂාවන් දුර වෙලා යනවා. සේයතාපි ආනන්ද ආනන්ද යම්සේ බලවත් පුරුෂයෙකු විසින් ජීවහග්ගේ කේලපින්ඩං සංයෝහිත්වා දිව අගට කෙලපිඩක් එකතු කරලා බොහොම වේගෙන් එළියට විසික් කරනවා නම් කටින් කෙල ටිකක් බොහොම දිවට ගත්ත කෙල ටිකක් දිවකට ගත්ත කෙල ටිකක් බොහොම වේගෙන් එළියට විසික් කරලා දානවා නම් අන්න ඒ විදිහටම අර දිවෙන් විඳපු රසය පිළිබඳව ඔහුට මනාප අමනාප උපේක්ෂා චේතනා පැවතුනා නම් ඒ දේ බාහිර ලෝකේ පවතින දෙයක් කියන තේ තුලම එක්ක මනාප වශයෙන් එක්ක අමනාප වශයෙන් එක්ක උපේක්ෂා වශයෙන් තියෙනවා. එතකොට දැන් හේතුඵල ධමයක් විදිහට පෙන්වුවා නම් එයාට පෙන්නේ හටගෙන නිරුද්ධ වුණ ධර්මතා ටිකක්නේ. එතකොට අර විදිහට ඇති කරගත්ත මනාපමනාප උපේක්ෂාවට හේතු වෙන පදනම සම්පූර්ණයෙන්ම බොහොම වේගෙන් දුර වෙලා යනවා. එතකොට හරියට ශක්තිමත් පුරුෂයෙක් දිවකට ගත්ත කෙල ටිකක් බොහොම වේගෙන් එළියට ගහලා දානවා වගේ ඒ uppannam manapam uppannam amanapam uppannam manapamanapan nirujjati ඒ uppන්න උපදුනා වූ මනාපය අමනාපය උපේක්ෂාව මේ ධර්මය නිරුජ්‍යති නිරුද්ධ බවටපත් වෙනවා උපේක්ඛා සංතහති හිත උපේක්ෂාවටපත් වෙනවා මෙන්න මෙහෙම තමයි ඉන්ද්‍රිය භාවනාව સિદ્ધ කරන්නේ කියලා දේශනා කරනවා ඒ වගේම කයෙන් කායේන පොට්ටබ්බම් පුසිත්වා කයෙන් පොට්ටබ්බයක් ස්පර්ශ කරලා කයට යමක් ගැටුණාට පස්සේ මනාපමනාප මෝහසහගත උපේක්ෂාවන් පැවතුණා නම් අන්න ඒ ධර්මයන් පිළිබඳව එයා අර විදිහටම සංකත ඕලාරික පටිච්චසමුප්පන්න දෙයක් හැටියට මෙනෙහි කරනවා. එතකොට එයාට පේනවා බලවත් උන පුරුෂයෙක් සම්මින්ජිතං වා බාහං පසාරෙය්‍ය අකුලගත් අතක් බොහොම බලවත් පුරුෂයෙක් මෙහිම අකුලගත් අතක් බොහොම වේගෙන් අපහසුාවක් නැතුව දික් කරනවා නම් ඒ වගේම පසාරිතං වා බාහං සම්මිඤ්ජය. ඒ වගේම දිගු කරගත්ත අතක් බොහොම පහසුවෙන් අකුලන්නට පුළුවන්කම තියෙනවා නම් අන්න ඒ වගේ ඊටමත් වේගයෙන් මේ මෙල්ල කළ නොහැකි තුවට උන චිත්තය අර මනාපයට යන්නට නොදී අමනාපයට යන්නට නොදී මෝහසහගත උපේක්ෂාවට පත්වන්නට නොදී එයාට පුළුවන්කම තියෙනවා බොහොම වේගෙන් සංවර කරගන්න. කුමක් නිසාද? අර හේතුඵල ධහම අනුව නැතිනම් සංකත හැටියට, ඕලාරික හැටියට, පටිච්චසමුප්පන්න හැටියට මේ ධර්මතා ටික දකිනවා නම් පුද්ගල බවට ඉඩ නැති වෙලා ධර්මතා ටිකක හටගෙන නිරුද්ධ වීම දැකීම තුළ අර ටික පවත්වන්නට හේතු හම්බ වෙන්නේ නැහැ. ඒ විදිහටම ආනන්ද මනසින් ධර්ම ධම්මං විඤ්ඤාය මනසින් ධම් දැනගෙන මනාපමනාප හිතෙන්ම අරමුණක් උපද්දලා ඒ අරමුණ දැනගෙන ඒ විදිහට කල්පනා කරනවා නම් එයා ඒක පිළිබඳව බලනවා සංකතං ඕලාරිකම් පටිච්චසමුප්පන්නං මේ ධර්මයේ සංකතයි ඒ වගේම රළුයි පටිච්චසමුප්පන්න වුණ ධර්මයක් එතකොට මේ විදිහට බලනකොට ඒ කෙනාට ඉපදුනා වූ ඒ ධර්මය මනාප අමනාප මෝහසාගත උපේක්ෂාව කියන ධර්මය දුර වෙලා යනවා එතකොට ආනන්ද යම් කිසි විදිහකින් දිවස සන්තත්තේ එතකොට දවස කෙලවර දවස අන්තිමේ වෙනකම්ම හොඳට රත් කරපු යකඩයකට දවසක් හොඳට ගින්දර දාලා යම්කිසි යකඩ තැටියක් හොඳට රත් කරලා තියෙනවා. මේ රත් කරපු තැටියට දිය බින්දු දෙක තුනක් අරගෙන දිය බින්දු දෙක තුනක් දානවා. එතකොට ඒ දිය බින්දු දෙක තුන දානකොට මොකද්ද වෙන්නේ? කිප්පමේව පරීක්ෂය. එතකොට බොහොම වේගයෙන් පරීක්ෂයට යනවා. කිප්පමේව පරික්ඛයන් ගච්ඡති. ඒකට බොහොම වේගයෙන් ඒක හිඳිලා යනවා. දැම්මද වැටුණද කියලා හොයන්න බැරි මට්ටමටම ඒක බොහොම වේගයෙන් පරියාදානං ගච්ඡති. ඒක බොහොම වේගින් ගෙවීමට යනවා. අන්න ඒ ගෙවීමට යනවා වගේ මේ විදිහට යම්කිසි කෙනෙකුගේ මනස තුළ මනාපකම් හටගත්තා නම් අමනාපකම් හටගත්තා නම් මෝහසහගත උපේක්ෂාවන් හටගත්තා නම් මේ ධර්මය සංකත ධර්මයක් ලෙස දැකීම තුළ ඕලාරික ධර්මයක් ලෙස දැකීම තුළ පටිච්චසමුප්පන්න ධර්මයක් ලෙස දැකීම තුළ ඔහුට පේනවා මේ ධර්මය ඒකාන්තයෙන්ම පුද්ගල බව වශයෙන් ඇසුරු කරන්න බෑ කියලා. පුද්ගල බව වශයෙන් ඇසුරු කරන්න නොහැකි ධර්මතා ටිකක හටගෙන නිරුද්ධ වෙන බව නම් එතන තියෙන්නේ. අන්න එතනදී ඔහුට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. මේ හටගෙන නිරුද්ධ වන ධර්මයේ පිළිබඳව තමන් පැවැත්වුවා වූ මනාපේ වැරදි, අමනාපේ වැරදි, උපමෝහසගත උපේක්ෂාව වැරදි කියලා. අන්න ඒ විදිහට දකිනකොට ඒකට තියෙන පදනම බිඳිලා යනවා. පදනම බිඳිලා ගියාට පස්සේ ඒ දේවල් පවත්වන්නේ නැහැ. හරියට අර වේග දවස් 30 රත්තුනේ යකඩයකට වතුර බින්දු දෙක තුනක් දැම්මා වගේ බොහොම වේගෙන් හටගන්න ඒ විතරක හටගන්න කෙලෙස් සාගත මානසිකාරයන් ඔහුට දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට කෙනෙකුට මඟ වඩන්නට පුළුවන්. මේක පුතජන භූමියේ ඉන්න කෙනෙකුට පුතු කිලේශේ ජනින්තිති පුතුජනෝ කියලානේ කියන්නේ බොහෝ කෙලේශයන් උපදවන නිසා පුතජනයි කියලා කියනවා. එතකොට මෙන්න මේ විදිහට බොහෝ කෙලේශයන් උපදවන මට්ටමක ඉන්න පුතජනයෙකුට මේ විදිහේ මානසිකාරය පැවැත්වීම තුළ ඔහුට පුළුවන්කම තියෙනවා බොහොම වේගයෙන් හිතේ ඇතිවෙන මනාප අමනාප සහ උපේක්ෂා සහගත සිතුවිලි වලට තියෙන පදනම නැති කරන්න. මෙතනදී නැති කරන්න ගියේ මනාපයක් නෙමෙයි, අමනාපයක් නෙමෙයි, උපේක්ෂාවක් නෙමෙයි. යම්කිසි අවිද්‍යාවක් නිසා නම් මනාපය අමනාපය උපේක්ෂාව පැවැත්වුවේ ඒ නොදන්නාකම දුරු කරලා දන්නාකම උපදව ගැනීමට අවශ්‍ය මානසිකාරයක් පවත්වනකොට තමයි ඔහුට විදර්ශනා උපේක්ෂාව පිහිටා සිටියේ ඒ විදර්ශනා උපේක්ෂාව පිහිටා සිටිනකොට තමයි ඒ කෙනා ඒ වස්තුවට පතිත නොවි ධර්මතා ටිකක් පිළිබඳව නුවණක් ඇති කරගන්නට පුළුවන්කම ලැබුණේ. එතකොට අන්න ඒ විදිහට ඒ කෙනාගේ ප්‍රඥාව එහෙමත් නැත්නම් ඒ කෙනාගේ නුවණ ඒ පැත්තේ පවතින තැනකදී එයාට නිකම්ම නුවණක් ඇති කරගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ ලෝකයේ සංකත පැවැත්ම බොරුවක් සංකත පැවැත්ම වැරදි කියලා නුවණක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ එහෙම දේශනා කළ බුදුරජාණන් වහන්සේ නැවතත් දේශනා කරනවා ආනන්ද තෙරුන් වහන්සේට සේකෝ හෝති පාට කතංචානන්ද සේකෝ හෝති පාටිපදෝ යම්කිසි කෙනෙක් දැන් අපි මෙතෙක් වෙලා කතා කළේ පෘතජන කෙනෙක් කොහොමද තමන්ගේ හිතට ඇතිවෙන මනාප සිතුවිලි අමනාප සිතුවිලි ඒ වගේම මොහසහගත උපේක්ෂා සිතුවිලි දුරු කරගන්න මානසිකාර්යය පවත්වන්න කියලා. ඒ වගේම දේශනා කරනවා යම් කිසි කෙනෙක් සේකෝ හෝති පාටිපදෝ සෛක්ෂ ප්‍රතිපදාව තියෙන කෙනෙක් ඉන්නවනම් සෛක්ෂ ප්‍රතිපදාව කියලා කියන්නේ මාර්ගඵලයන්ටපත් තුන කෙනෙක් අරිහත් මාර්ගය සඳහා උත්සාහවත් වෙන කෙනෙක්. ඒ කියන්නේ සෝවාන් ඵලයටපත් වුණු කෙනෙක්. සෝවා සකුදාගාමී මාර්ග, සකුදාගාමී ඵල, අනාගාමී මාර්ග, අනාගාමී ඵල, අරිහත් මාර්ග කියන මේ ධර්මය උත්පාදනය කර ගැනීම පිණිස හික්මෙන කෙනෙක්. එයාගේ ප්‍රතිපදාව කොහොමද? එයා කොහොමද ඉන්ද්‍රිය භාවනාව સિદ્ધ කරන්නේ? ඉදානන්ද බික්කුණෝ චක්කුණා රූපං දිස්සා uppajjati මනාපං යම් කිසි කෙනෙකුට ඇසින් රූප දැකලා මනාපය උපදිනවා නම් uppajjati අමනාපං අමනාපය උපදිනවා නම් මොහසාගත උපේක්ෂාව උපදිනවා නම් එතකොට එයා කල්පනා කරනවා uppannena manapena amanapena manapamanapena attiyati harayati jigocchati එතකොට එයා ඉපදුණු මනාපයෙන් ඉපදුණු අමනාපයෙන් මොහසාගත උපේක්ෂාවටපත් වීමෙන් එයා දුකටපත් වෙනවා ඒ වගේම ලැජ්ජාවටපත් වෙනවා. ඒ කියන්නේ පීඩාවටපත් වෙනවා, ලැජ්ජාවටපත් වෙනවා. එයා jigupsාවටපත් වෙනවා. ඒ කියන්නේ එයා ඒක පිළිකුල් කරනවා. එතකොට මේ සයික් සයික්ෂ නැතිනම් හික්මෙන කෙනා මාර්ගඵලයකටපත් වෙච්ච කෙනා කල්පනා කරන දේ පිළිබඳව තමයි මේ කතා කරන්නේ. එතකොට අට්ඨියති හරායති jigucchati මේ පිළිබඳව එයා කල්පනා කරනකොට එයාට පේනවා මේ මනාප අමනාපකම උපදින උපේක්ෂා සහගත බව හිත තබනකොටම එයාට පේනවා මොනතරම් වැරදිද මේක? මොක මේක මොනතරම් පහත් දෙයක්ද බාල ලක්ෂණයක්ද කියලා පේනවා. ඒ පේනකොට ඔහුට ඊටාම වේගයෙන් ඔහුගේ හිත අර ධර්මයන්ට පතිත නොවි උපේක්ෂාව පිළිබඳව එයාට හිත පිහිටා සිටිනවා. එතකොට මේ විදිහට එයාගේ හිත ඒ විදිහට පිහිටා සිටීම තුළ බොහොම වේගෙන් කෙලෙස් ධර්මයන් දුරු වීමට යනවා. මේ විදිහටම කනෙන් ශබ්ද, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, කයෙන් ස්පර්ශ, මනසින් අරමුණු ධර්ම ධර්මයන් විඳිනකොට එයාට මේ විදිහට අට්ඨියති හරායති jigucchati කියන මට්ටමින් ඇති වෙනවා. මේ කාරණාවේදී තවත් සූත්‍රයක් අපිට සිහිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. ඔබ කවුරුත් ශ්‍රවණය කරලා තියෙන නිතර භාවිත කරන දෙයක් අපි මීට පෙරත් මේ කරුණ මතක් කරලා තියෙනවා. ගිරිමානන්ද සූත්‍රය. එතකොට ගිරිමානන්ද සූත්‍රයේදී කතමාචානන්ද අනිත්‍ය සංඥා කියලා ආනන්ද මොකද්ද මේ අනිත්‍ය සංඥාව කියලා බුදුරජාණන් වහන්සේ රූපය රූපං අනිච්චා වේදනා අනිච්චා රූපේ වේදනා සංඥා සංස්කාර විඥානයන් අනිත්‍යයි කියලා දේශනා කරනවා. ඒ වගේම තවත් අනිත්‍ය සංඥාවක් දේශනා කරනවා. ඒ අනිත්‍ය සංඥාව නම් කරලා තියෙන්නේ සබ්බ සංඛාරයේසු අනිත්‍ය සංඥා. සියලු සංස්කාරයේහි පවතින අනිත්‍ය සංඥාව කියලා. එතකොට සමහර වෙලාවට වර්තමානයේ තුල අපිට පේනවා ඇතම් අය ඇතම් ධර්මයේ විග්‍රහ කරනකොට මේ කාරණාව පිළිබඳ අවධානයක් නැතිවීම නිසා දෝ එකම සූත්‍රයේ අනිච්ච සංඥා දෙකක් තියෙන්නට විදිහක් නැහෙනේ කියලා සංස්කාරයන් පිළිබඳව ඇලෙන්නේ නැතිකම ගැනයි මේ කියන්නේ අනිච්චා සංඥා කොට වචනේ පවා වෙනස් කරන කරපු අවස්ථා අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අර අනිත්‍ය සහ අනිච්ච කතාව තුළ කියන අනිච්ච කියන මට්ටම නෙමෙයි ධර්මයේ පැත්තෙන් යම් කිසි කෙනෙක් සලකා බලලා ඇතම් වෙලාවට බොහොම ධර්මයේ විග්‍රහ කරන හොඳ පැත්තෙන් ධර්මයේ විග්‍රහ කරන සාමින්හන්සලත් මේක සමහර වෙලාවට අපි අහලා තියෙනවා අනිච්චා සංඥාකට මේක දක්වන්නට උත්සාහවත් වෙනවා නමුත් ලංකාවේ අපේ බුද්ධ ජයන්ති පරිවර්තනය තුලත් සිංහල මූලාශ්‍ර පද්ධතියින්ගේ ඒ කියන්නේ පුස්කොළ පොත් ආදී තුලත් මේක දකින්නට පුළුවන්කම තියෙන අනිත්‍ය සංඥා මිසක අනිච්ඡා සංඥා කියලා නෙමෙයි. ඒ නිසා අපිට මේකෙදී අනිච්ච සංඥාව කියලා තියෙන හේතුව පිළිබඳව මෙතනදී මම හිතනවා මේ සූත්‍රයත් අනුයාතව අපි කල්පනා කරලා බලනකොට ඊටාම පැහැදිලිව අපිට දකින්න පුළුවන්කම තියෙනවා. දැන් මනාප අමනාප සහ මෝහසාගත උපේක්ෂාව උපදින තැනක අර මුලින් අපි කතා කළා ප්‍රතජන කෙනා කොහොමද ඒක වඩන්න කියලා. එයා සංකත ලක්ෂණේ දකිනවා, ඕලාරික බව දකිනවා, වගේම පටිච්ච සමුප්පන්න බව දකිනවා. එතකොට මේ සංකතයි කියලා කියන්නේ හේතු නිසා සකස් වෙලා හේතු නැති වෙනකොට නැති වෙනවා කියන බව. ඒ කියන්නේ අපි තව වෙදකින් කිව්වොත් මේ උදේවය අර්ථය තමයි ඔහු දකින්නේ අනිත්‍ය බව තමයි දකින්නේ. එතකොට මේ විදිහට ස්කන්ධයන්ගේ හට ගැනීම තමයි දකින්නේ. පටිච්චසමුප්පාදය දැක්කත් ස්කන්ධයන්ගේ හට ගැනීම තමයි දකින්නේ. එතකොට මේ විදිහට දකින එක එකක්. හැබැයි සේකෝ පාටිපදෝ කියනකොට මේ පාටිපද කෙනා සෛක්ෂ උන ප්‍රතිපදාවක් තියෙන කෙනා මාර්ගඵලයකටපත් උන කෙනා ගේ දර්ශනය වෙන්නේ අට්ටියති හරායති jigocchati කියන තැනින්. එතකොට ඒ මනාප අමනාප සහ උපේක්ෂා සහගත වේදනාව ඉපදුණු මට්ටමේදී අට්ටියති හරායති jigocchati කියන මට්ටමේ සබ්බ සංඛාරයේසු අට්ටියති හරායති jigocchati කියන තැනින් තමයි ඒ ඒ කෙනා එතන මානසිකාරයේ පවත්න්නේ. එතකොට අපිට හොඳටම දකින්න පුළුවන් දෙයක් මෙතනදී ඒ තමයි අර අනිත්‍ය සංඥාව අර විදිහට වඩන එක මුලින්ම අපි විදර්ශනා උපේක්ෂාව උපදව ගන්නට හේතු වන දේ තමයි ඒ විදිහේ සංකත ඕලාරික රළු ලක්ෂණයන් දැකීම. එතකොට ඒ අනිත්‍යතාවය යම්කිසි කෙනෙක් වර්ධනය කරගන්නකොට ඒ කෙනාට ප්‍රකෘති මානසික මට්ටම තුල ඔහුට ලැබෙනවා මනාප සහිත මනස, අමනාප සහිත මනස, මෝහ සහගත උපේක්ෂාව උපදවන මනස පිළිබඳව ඔහුට අට්ඨීයති හරායති jigucchati. ඒ මට්ටමටපත් වෙනවා කියන එක ඔහුට ඒක පීඩාවක් වගේ දැනෙන්නේ. ඒ වගේ මේක හරායති jigucchati එක ඔහු ලැජ්ජිත වෙනවා එකෙන්. ඒ වගේම ඔහුට ඒක පිළිකුල් කරනවා, jugupsa කරනවා එක. ඒකට සංස්කාරයක් ඇත්ත කරගෙන ඉන්න හිතේ නැහැ කෙනෙකුට. දැන් මනෝව්‍යාධියකින් පෙළෙන පාරක් අසබඩ තනියමින් කියමේ කියවමින් සිනාසෙමින් ඉන්නා හඬමින් ඉන්නා කෙනෙක් දකින ඔබට කවදාවත් හිතෙන්නේ නැහැනේ අනේ මටත් මේ විදිහ මානසික රෝගයක් වැළඳෙනවා නම් හොඳයි අනේ මමත් මේ විදිහට hina වෙවි අඬ අඬ අයිනකට වෙලා ඉන්න තියෙනවා නම් හොඳයි කියලා ඔබට හිතෙන්නේ නැහැ. ඇයි ඒක ඔබ කවදාවත් බලාපොරොත්තු නොවන මට්ටමක්. ඒක දුකයි කියලා ඔබ පිළි අරගෙන තියෙන මට්ටමක්. ඉතින් අපි ඉන්නේ ඒ බඳු මානසික මට්ටමක. අර පාරක් පාරක් අයිනේ හඬමින් hina වෙමින් තනියම කියවමින් ඉන්න කෙනෙක් වගේ තමන්ගේ මනෝභාවය තුල පවත්නා විතර්ක සමග හොඳයි කියලා හිතමින් සතුටු වෙමින් තමන් තුළම දුක උපදවා ගනිමින් හඬමින් තමා තුළම උපේක්ෂාවටපත් වෙමින් තමන් වාසය කරනවා කිසිම වෙනසක් ඇත්තේ නැහැ පාරක් අයින ඉන්න මිනිස්සෙක් සහ ඒ බඳු මානසික මනෝව්‍යාධියක් තියෙන කෙනෙක් සහ අපි අතර වෙනසක් ඇත්තේ නැහැ මේ මානසික තලයේ පැත්තෙන් ගත්තහම. අපි ඉන්න මට්ටම අනුව අපි ටිකක් ලෞකිකත්වයේ මත අපි වෙනස් කියන්න පුළුවන්. හැබැයි දෙන්නගෙම අවිද්‍යාව කියන දේ තියෙන එකම මට්ටමකේ තමයි තමන්ගෙම සංකල්පයක් ඇත්ත කරගෙන අපි හිතනවා මම දරුවා ගැන හිතලා මට හරි දුකයි දරුවා ගැන දරුවා නිසායි මට මේ දුක ආවේ කියලා. ඇත්තටම දරුවා ඉන්න බවට ගත්ත තමන්ගේ සංකල්පය නිසා තමන් දුකටපත් වෙනවා. ඒ වගේම අපි කියනවා මේ අය නිසා මම හරි සතුටින් ඉන්නවා කියලා. එතකොට දරුවෝ නිසා හෝ මේ වෙන යම් පුද්ගලයෝ නිසා හරි මම හරි සතුටින් ඉන්නවා මේ කතා කළත් මට ඇති. එතකොට අපි ඒ බඳු සතුටක අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? අපි අපේම හිත පැත්තේ සංකල්පයක් උපදවගෙන සංකල්පය ඇතුලේ අපි සතුට වෙනවා. ඉතින් දුක සතුට ඒ වගේම ලෝකේ පවතිනවා කියන උපේක්ෂා සහගත නිමිති මේ ඔක්කොම අපි මේ නාම රූප ධර්මයේ පිරිසිඳ නොදන්නාකම නිසා තම තමා තුළ උපද්දගත්තු සිතුවිලි. ඒතකොට තම තමා තුළ උපද්දගත්ත මේ ධර්ම ටිකටම තමයි තමන් රැවටිලා තියෙන්නේ. ඕකෙන් අපි සතුට වෙන දේ රූපේද, වේදනාවද, සංඥාවද, සංස්කාරයේද, විඥානයේද කියලා හොයන්න ගියොත් එකක්වත් හම්බ වෙන්නේ අපිට හම්බ වෙන්නේ හටගෙන නිරුද්ධ වුණ ධර්මතා ටිකක්. එතකොට හටගෙන නිරුද්ධ වුණ ධර්මතා ටිකක් පිළිබඳව අපි මේ විදිහට මේක ඇසුරු කරන්න පටන් ගන්නවා පුද්ගලයෙක් විදිහට අන්න එතකොට තමයි මේක ලෝකෙ විදිහට අපිට මේ ගනුදෙනුව කරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. උන්ට මෙන්න මේ ගනුදෙනුව කරගෙන යන්නේක සම්පූර්ණම වැරදි දෙයක්. ඒක පෙන්වලා දෙන්න තමයි ඉස්සෙල්ලම මේ සංකතයන්ගේ සංකත ලක්ෂණය පෙන්වලා දුන්නේ. ඕලාරික සහ පටිච්චසමුප්පන්න බව පිළිබඳව පෙන්වලා දුන්නේ. ඒක පෙන්වලා දුන්නට පස්සේ ඒක යම් කෙනෙක් දැක්කොත් හරියට හරියට දැකපු කෙනාට අර පාරයින් ඉන්න මිනිස්සෙක් අඬමින් hina වෙමින් තනියම කියවමින් ඔහේ බලාගෙන ඉන්න කෙනෙක් දැක්කට අනේ මටත් මෙහෙම වෙන්න නැත්නම් කියලා හිතෙන්නේ නෑ වගේ. ඒ ගැන Tamanට ලැජ්ජා බවක්ම පිළිකුල් බවක්ම ඇති වෙනවා වගේ. පීඩා සහිත බවක්ම ඒ බව මට ඇති වෙනවා වගේ. අර සංකල්පයක් ඇත්ත කරගෙන විඳින ලෝකයේ පිළිබඳව Tamanගේ හිත ගැනම හිතලා අඬනවා කියන එක, Tamanගේ හිත ගැනම හිතලා උද්දාමයටපත් වෙනවා කියන එක, Tamanගේ හිත ගැනම හිතලා මුලාවටපත් වෙනවා කියන එක පිළිබඳව එයාට තියෙන්නේ අට්ටි යති හරායති jigucchati කියන බව. එනිසා මනාපමනාප උපේක්ෂා සහගත බව තුල ඔහුට අට්ඨියති හරායති jigucchati කියන මට්ටමකින් ඔහු මනස පවත්නවා. පළවෙනි එක සම්මර්ෂණය තුල උපදෝගත්ත දෙයක්. සේකෝ පාටිපදෝ කියලා කියන්නේ සෛක්ෂ වුණ ප්‍රතිපදාවක් තියෙන කෙනෙක් කියලා කියන්නේ එයා ඥානය තුලින් ඒක දියුණු කරන කෙනෙක්. එයා වඩන කෙනෙක්. අරක දර්ශනය තුලින් ඇති කරගත්ත දෙයක්. මේක භාවනාව තුලින් ඒ ඥානය එතනින් මත්තට වැඩීමක් සිද්ධ වෙන තැනක්. එතකොට දැන් අපිට තියෙනවා මූලික වශයෙන් අපිට දර්ශනීය පැත්තෙන් උපදෝ ගන්න තැන උපදෝ ගන්න ඊට පස්සේ ඒ තුළ භාවනාමය වශයෙන් වැඩිම තුළ අපිට ඇති කරගන්න. අන්න ඒ භාවනාව තුළ වැඩිමේදී තමයි එයාට අට්ඨීයති හරායති jigucchati කියන මට්ටම හම්බ වෙන්නේ. මේක වරදවා ගන්න එපා. මොකද සමහර වෙලාවට කෙනෙක් මේ අට්ඨීයති හරායති jigucchati කියන මට්ටම කියන එක වරදවා අරගෙන අර තියෙන දේ මතම තියෙන සංකල්පය මතම අපෝ ඊය කියන මට්ටමින් අපි ඇති කරගන්න අර මේ පිළිකුල කියන මට්ටම අර ඒ මට්ටමින් අරගෙන බොහොම රැවටෙනවා අරමුණු වල තමන්ගේ හිත තමන්ම වංචක ධර්මයක් විදිහට රවට්ට ගන්නවා අන්න ඒ தത്വයට අපිපත් නොවේ යුතුයි එතකොට මේ විදිහට එයා මේ ආයතන ධර්මතා ටික පිළිබඳව ඉන්ද්‍රිය ධර්මතා ටික පිළිබඳව එයා හොඳට මානසිකාර්යය පවත්වනවා. මේක තමයි ශෛක්ෂ උන හික්මෙන ප්‍රතිපදාවක් තියෙන කෙනාගේ මානසික මට්ටම. නැතිනම් එයාගේ ඉන්ද්‍රිය භාවනාව තමයි මේක. කතංචානන්ද අරියෝ හෝති භාවිතීන්ද්‍රියෝ. එතකොට මේ ආර්ය වුණ භාවිතීන්ද්‍රිය පුද්ගලයෙක් කියලා කියන්නේ ඒ කෙනාගේ ඉන්ද්‍රිය භාවනාව කොහොමද? ඒ කියන්නේ ආර්ය වුණ භාවිත ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය ඔක්කොම භාවිත කරලා ඉවරයි. ඒ කෙනාගේ කොහොමද තියෙන්නේ? චක්කුණා රූපං දිස්සා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං සෝ සච්චේ ආකංකති පටික්කුලේ අපපටික්කුල සංඤී විහෙරේ යන්ති අපපටික්කුල සංඤී තත්ත්ව විහෙරති එතකොට යම්කිසි කෙනෙක් ප්‍රතිපදාව පුරලා අවසාන නම් ඒ වගේම ඉන්ද්‍රිය භාවිත කරලා ඉවර නම් ඒ කෙනාට කොහොමද තියෙන්නේ ඒ කියන්නේ පික්කුණෝ යම්කිසි කෙනෙකුට ඇහැට රූපයක් පේනකොට මනාපය උපදිනවා නම් අමනාපය උපදිනවා නම් උපේක්ෂාව උපදිනවා නම් අන්න ඒ බඳු අරමුණවල සෝසචේ ආකංකති පටික්කුලේ අපටික්කුල සංඤේ විහෙරයන්ති පිළිකුල් සහගත සංඥාවන්ගේ අපටික්කුල සංඤීව වාසය කරනවා නම් හොඳයි කියලා හිතන එයාට එයා අපටිකූල සංඤී තත්ත්ව විහෙරති නොපිලිකුල් සංඥාවෙන් වාසය කරනවා නොපිලිකුල් සංඥාවෙන් වාසය කරනවා කියලා කියන්නේ අනේ හරිය හොඳයි කියලා එතන වාසය කරන එක නෙමෙයි එයා මෛත්‍රී සහගත චේතනාව හෝ පතරෝමින් වාසය කරනවා. එතකොට එහෙම නැතිනම් බුද්ධානුස්සතිය තුල හෝ එයා වාසය කරනවා. කරුණා සහගත චේතනාව හෝ පතරෝමින් වාසය කරනවා. ඒ බඳු සිතක් පිළිකුල් සහගත සංඥාවක් නෙමෙයි. පිළිකුල් සහගත දේවල් අර සංඥාවක් ඇති වෙන තැනක වුණත් එයාට අර විදිහට අපපටිකූල සංජීව වාසය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සචේ ආකංකති අපපටිකූලේ පටික්කුල සංඤී විහෙරය යන්ති. ඒ වගේම ඉතින් එයාට පුළුවන් අපපටිකූල සංඥාවන්ගෙදී පිළිකුල් නොවන සංඥාවන්ගෙදි පිළිකුල් සංඥා උපදෝගෙන වාසය කරන්න ලෝකයා පිළිකුල් නැහැ හොඳයි කියන මට්ටමකින් සුබයි කියලා කතා කරන තැනකින් උනත් එයාට පිළිකුල් සහගත මානසිකාරයක් උපදෝගෙන වාසය කරන්න පුළුවන්. ඒ වගේම පටික්කුලේ අපපටික්කුලේ අපපටි අපපටික්කුල සංඤී විහෙරයන්ති පිළිකුල්ද නොපිළිකුල්ද අරමුණෙහි අපපටික්කුලෝ වාසය කරන්නට පිළිකුල් නොකොට වාසය කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒ අරමුණු වල ඕනේ නම් පිළිකුල්ද නොපිළිකුල්ද තියෙන අරමුණෙහි පිළිකුල් කරමින් වාසය කරන්නට පුළුවන්කමක් තියෙනවා. මෙතනත් පිළිකුලයි කියන වචනය වර්ධවා ගන්නට එපා ප්‍රතිකූල සංඥාව කියලා කියන්නේ මේ අර අපි අසුචියක් දැක්කහම ඒ ගැන අප්‍රසන්නතාවයෙන් දකිනවා වගේ කෙලෙස් සහිත මනෝභාවයක් තුළ මේ පටික්කුල සංඥාව කියන එක වර්ධව ගන්න වර්ධවා ගන්න එපා. එතකොට ඊට පස්සේ යම් කිසි විදිහකින් එයාට අවශ්‍ය නම් තදුබයන් අබිනිවජ්ජිත්වා උපෙක්කකෝ විහෙරෙයන් සතෝ සම්පජානෝ උපෙක්කකෝ තත්ත්ව විහෙරති සතෝ සම්පජානෝ එයා උපේක්ෂා සහිතව ස්මෘතිමත්ව වාසය කරන්නට පුළුවන් එතනදී සම්‍යක් ඥාන ඇතුව එයාට අවශ්‍ය නම් එතකොට පිළිකුල්ව ඕනේ නම් පිළිකුල්වත් නොපිළිකුල් බව ඉන්න ඕනේ නම් නොපිළිකුල්වත් ඒ වගේම උපේක්ෂාව වාසය කරන්න අවශ්‍ය නම් උපේක්ෂකවත් වාසය කරනවා. එතකොට මෙතනදී සමහර විට කෙනෙකුට හිතෙන්නට පුළුවන් එතකොට භාවිතේන්ද්‍රිය පුද්ගලයාටත් රූපේ දැකලා මනාප ඉපදුනාද අමනාප ඉපදුනාද මනාපමනාප ඉපදුනාද කියලා. මේකෙන් කියන්නේ සාමාන්‍ය දැක්ම ලෝකයේ තුල පවතින දැක්ම. ඒ කියන්නේ රූපය තුල යම්කිසි කෙනෙකුට මනාපය උපදිනවා නම් අමනාපය උපදිනවා නම් එබඳු අරමුණවලදී ප්‍රත්‍යඥය මෙහෙම වඩනවා. සෛක්ෂාරයන් වහන්සේ මෙහෙම වඩනවා. ඒ වගේම එබඳු තැනකදී භාවිතීන්ද්‍රිය පුද්ගලයා මෙහෙම වඩනවා. මේ විදිහට ඒකේ හිත දියුණු කරන ආකාරය පිළිබඳව මෙතනදී ප්‍රධාන ලෙස දක්වන්නට පුළුවන්. අවශ්‍ය නම් මේක ඊටාම ගැඹුරින් තවදුරටත් විග්‍රහ කරලා ඒ මනාපමනාපාදී ධර්මයන් උපදින්නේ කොහොමද කියන එක ඒ මනෝවිඤ්ඤාණ සංඛ්‍යාත විපාක මනෝවිඤ්ඤාණ චිත්තසංතතියෙන් සෝමනස්ස සහගත දෝමනස්ස සහගත ආදී ලෙස විපාක චිත්තසංතතියන්ගේ පහළවීම කියන පැත්තෙන් අරගෙන වෙනමම කතා කරන්නට පුළුවන්කමක් තියෙනවා. මම හිතනවා ඒක මෙතනට අදාළ කරගන්නවට වඩා දැනට ප්‍රමාණවත් මේ කාරණාව ඔස්සේ තේරුම් ගන්න එක අර දේ වෙනමම අභිධර්ම න්‍යාය ඔස්සේ වෙනමම සාකච්ඡා කරනකොට සිත් අනුව වෙනමම පැහැදිලි කරගත යුත්තක්. එතකොට මේ විදිහට භාවිතේන්ද්‍රිය පුද්ගලයා හිත දියුණු කරනවා. ඒ විදිහට එයා කනෙන් ශබ්දය ඇහුවත් නාසයෙන් ගඳ සුවඳ දිවෙන් රස කයෙන් ස්පර්ශ මනසින් අරමුණු වින්දත් මේ විදිහට එයාගේ ස්වභාවය පවත්වනවා. එතකොට මෙන්න මේ විදිහට ආර්ය වුණ ඉන්ද්‍රිය භාවනාව තියෙනවා. ආර්යෝන්මේ ශාසනයේ ඉන්ද්‍රිය භාවනාව වඩන්නට කෙනෙකුට පුළුවන්කම තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරලා යංකෝ ආනන්ද සත්තාරා කරණීයා කරණීයන් ශාවකාණන් හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය කතං හෝතම් මයා ඒතානි ආනන්ද රුක්ඛ මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි ජාය ජායතානන්ද මා පමාදත්ත මා පච්චා විප්පටිසාරිනෝ අහුවත්ත අයං ඕ අම්මාකං අනුශාසනීති මේ විදිහට ඉන්ද්‍රිය භාවනාව දේශනා කළ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආනන්ද තෙරුන් වහන්සේට ඇත්තටම අපට දේශනා කරනවා මේ කාරණාව යංකෝ ආනන්ද සත්තාරා කරණීයං ශාවකානං හිතේසින අනුකම්පකේන ආනන්ද ශ්‍රාවකයන්ට හිතයිශී වුණ අනුකම්පා කරන ශාස්ත්‍රුන් වහන්සේ නමක් වේ නම් කතං ඕතම් මයා ඒ ශාස්ත්‍රඥ වහන්සේ කරන යම් කිසි කාර්යයක් තියෙනවා නම් මා විසින් ඒක ඔබලට මේ සියල්ලම දැන් කරලා තියෙන්නේ. ජායත ආනන්ද ආනන්ද ඒතානි රුක්ක මූලානි ආනන්ද මේ ගස් මුල් තියෙනවා ඒතානි ශුන්‍යාගාරානි ශුන්‍යාගාර තියෙනවා ජායත ආනන්ද ආනන්ද ධානය කරන්න ආනන්ද භවනා කරන්න එතකොට මා පමාදත්ත ප්‍රමාද වෙන්නට එපා මා පච්චා විප්පටිසාරිනෝ අහුවත් පස්සේ විපලිසර වෙන්නට එපා. පුළුවන් කාලෙදි මේක කරගන්න. පස්සේ විපලිසර වෙන්නට එපා. මේ තමයි මට දෙන්න තියෙන එකම අනුශාසනාව කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට අනුශාසනා කරලා මේ සූත්‍ර දේශනාව සිද්ධ කරනවා. එතකොට මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍ර දේශනාව තුළ අපේ භාවනාව කොහොමද ප්‍රතිපදාව සකස් කරගන්නේ කියන කාරණාව බොහොම පැහැදිලි කරගන්නට අපිට පුළුවන්කම තියෙනවා. එතකොට මේ විදර්ශනාව පිළිබඳව ඍජුවම පැහැදිලි කරන විදර්ශනා සංඛ්‍යාත භූමිය පිළිබඳව පැහැදිලි කරන ප්‍රධානතම සූත්‍ර දේශනාවක් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය එක එක විවිධ පරයයන්ගෙන් භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරනවා ඇතැම් තැනක ජායත බික්කවේ මහණෙනි ධ්‍යාන කරන්න කියලා දේශනා කරලා මේ කොහොමද අනුපූර්ව ලෙස මේ ධ්‍යාන වඩ아가ගෙන යන්නේ කියලා ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන යන් පෙන්වලා ඊට පස්සේ අරූපාවචර ධ්‍යාන පෙන්වලා මේ විදිහට පිළිවෙලින් දේශනා කරන අවස්ථාවක් තියෙනවා. මේ සූත්‍ර දේශනාවේ සමතේ පූර්වාංගම කොට නොවි විපස්සනාව පෙරටු කරගෙන මේ ඉන්ද්‍රිය භාවනාව સિદ્ધ කරන්නේ කොහොමද ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරන්නේ කොහොමද කියන කාරණාව පෙන්වලා දෙනවා. එතකොට මූලික ලෙසම ඉන්ද්‍රියන්ගේ සංවරත්වය පිළිබඳව අපි කතා කළා. මේ තමයි ඉන්ද්‍රිය භාවනාව. කොහොමද අපි ඉන්ද්‍රිය වැඩිම තුල එමත් නැතිනම් ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳ අවබෝධය ඇති කරගෙන නිවන් ප්‍රතිපදාව හදාගන්න කියන තැන. මේක අපේ පැවැත්ම තුල අපේ සීලය තුල පවා පේන්නට අවශ්‍ය දෙයක්. ඉන්ද්‍රිය සංවරය කියන එක සීලයක්. ඒක චක්ඛුනා රූපං දිස්සා නනිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනක් ගාහි. ඇහෙන් රූප දැකලා නිමිති අනුනිමිති විදිහට ගන්න එපා කියලා දේශනා කරනවා. මේක සීලයට අයිති දෙයක්. කියන්නේ ඔබේ පැවැත්මට අයිති දෙයක්. එතකොට මේ පැවැත්මට අයිති දේ නොකරන නිසා තමයි ඔබට ඒ ධර්මයන් વિશેහි නැවත නැවත පතිත වෙමින් යන්න වෙන්නේ. ඒ කියන්නේ කල්පනා කරගෙන ඇති බවට අරමුණු වල හැසිරෙන්නට ඔබට සිද්ධ වෙන්නේ ඒ ධර්මයේ පිළිබඳව ඇත්ත ඇති හැටියට නොදන්නාකම නිසා. එතකොට නිමිති අනුනිමිති වශයෙන් අරගෙන තියාගත්තට පස්සේ ඒ නිමිති අනුනිමිති වශයෙන් අරගෙන තියාගත්ත අරමුණු වල ඔබ පස්සේ හැසිරෙන්න පටන් ගන්නවා. ඇයි මේ නිමිති අනුනිමිති තියෙනවා. ඕන වෙලාවක Tamanට ඒක Tamanට ඕන ආකාරයකට සකස් කරගෙන ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් අර හොඳයි කියලා ගත්ත නිමිති ටික අරගෙන Taman ඇවිල්ලා නැවත නැවත කල්පනා කරමින් මේ විදිහේ රූපයක් මේක ලස්සනයි මේක මට ලබා ගන්න තිබුණා නම් හොඳයි මේක වටිනා දෙයක් අපි ඒ පිළිබඳව මේ පැත්තේ කල්පනා කරනයි අර නිමිති අනුනිමිති ග්‍රහණය කිරීම. ඒ විදිහටම තමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ හැම දෙයකම පොදුව නිමිති අනුනිමිති ග්‍රහණය කිරීම. ඒකට නිමිති අනුනිමිති පිළිබඳව ගන්නෙ නැතුව අපි ඒක ඒ ඒ තැන්වලම සමතේකටපත් කරන්න උත්සාහවත් වෙනවා නම් ඒ පත්වන වේලාවට උනත් මේ විදර්ශනා උපේක්ෂාව ඇති කරගන්න මට්ටමට මෙහෙම ප්‍රතිපදාව වඩනවා නම් පිනතුනේ අන්න එතකොට අපේ මානසික මට්ටම බොහොම වේගයෙන් සංවර වෙන්න පටන් ගන්නවා ඒ කෙරෙහි නැඹුරු වෙන්නේ නැතුව. එනිසා ඉන්ද්‍රිය භාවනාව එකම භාවනාවක් කරගත්තත් කෙනෙකුට එයාගේ සීලය ඉන්ද්‍රිය භාවනාව මත පිහිටලා තියෙනවා. එයාගේ සමාධිය ඉන්ද්‍රිය භාවනාව මත පිහිටලා තියෙනවා. එයාගේ ප්‍රඥාව ඉන්ද්‍රිය භාවනාව මත පිහිටලා තියෙනවා. මේ විදිහට එයාට තමන්ගේ ප්‍රතිපදාව දියුණු කරගෙන යන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහට ප්‍රතිපදාව දියුණු කරගෙන යනකොට තමයි ඒ කෙනාට මේ අංග සම්පූර්ණව අනුපූර්ව ලෙස මේක ලැබෙන්නේ. ඉස්සෙල්ලාම කරන්න දෙයක් ඒ තමයි තමන්ගේ පැවැත්ම තුළ ඉන්ද්‍රිය සංවරය හදාගන්න. ඒ ඉන්ද්‍රිය සංවරය හදාගන්න කමං අර විදර්ශනා උපේක්ෂාව ඇති වෙන විදිහට මානසිකාරය පවත්වන්න. එතකොට ඒක පවත්වනකොටම ඔන්න පෘතජ්ජන කෙනා කොහොමද මානසිකාරයේ පවත්න්නේ? ශෛක්ෂ ආර්යයන් වහන්සේ කොහොමද මානසිකාරයේ පැවැත්විය යුත්තේ? ඒ තුල ලබාගත හැකි භාවිතීන්ද්‍රිය මනස කෙසේද කියන කාරණා තුනම බුදුරජාණන් වහන්සේ මෙතනදී අපිට මහා කරුණාවෙන් දේශනා කරලා තියෙනවා. එතකොට මෙතනින් එහාට කියන්නට දෙයක් නැති තරම්. මොකද කරන්න ඕනේ මෙච්චරක් නිසා. ඒ නිසා මම හිතනවා මේක ඔබේ ජීවිතේට ඊටාම ප්‍රායෝගිකව භාවිත කරනවා නම් ඒක ඊටාම වටිනවා කියලා අපි ඉදිරි දවසකදී සාකච්ඡා කරමු කාලේ තිබුණොත් කතා කරන්නට කියලා හිතාගෙන හිටියේ. ඒ කාරණා ටික අපි ඉදිරි දවසකදී කතා කරමු. කොහොමද ප්‍රතජන කෙනා තමන්ගේ හිත ඒ විදර්ශනා සංඛ්‍යාත සංඛාර උපේක්ෂාවට නගන්නේ සෛත්‍යයන් වහන්සේ කෙසේද සංස්කාර උපේක්ෂාවට නගන්නේ ඊට පස්සේ විතරාගින් වහන්සේ කොහොමද තමන්ගේ හිත උපේක්ෂාව කෙරෙහි නමන්නේ කියන කාරණාවන් පිළිබඳව. එතකොට මූලික ලෙසම මේ කාරණා ටික තමන්ගේ ජීවිතයේ ප්‍රතිපදාවට එකතු කරගෙන හොඳින් දියුණු කරන්නටයි කියලා අපි ඔබ සියලු දෙනාටම ඉල්ලා සිටිනවා. මේ කාරණාව සමග අපේ දේශනාව අද අපිට අවසන් කරන්නට වෙනවා. කල්පනා කරගන්න හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා සිද්ධ කරගත්ත මේ සීල කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සීලෝම කුසල ධර්මයේ සීළු දෙවියෝ මේ පින් සතුටින් සාධනාදීන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ට කවුරුත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ පරලෝකීය සීලෝම ඥාතීන්ටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. මේ සීලෝම කුසල ධර්මයන් ඔබ සෑම සියලු දෙනා නමින් මේ ගිය සියලුම ඥාතීන්ට මේ මොහොතේදී අපි අනුමෝදන් කරමු. ඒ වගේම අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන ඕස්ට්‍රේලියාවේ පදිංචි ධම්මිකා විමල ගුණරත්න මහත්මිය සහ එංගලන්තයේ පදිංචි එතුමියගේ දියණියන් දෙදෙනා විසින් තම ස්වාමියා සහදරණීය පියාණන්ට පුණ්‍යානුමෝදනා කරන්නට සිද්ධ කරන්නේ. මේ සියලු කුසල ධර්මයන් මීට වසර 18කට පෙර අභව ප්‍රාප්ත වූ මාලින්ද සුනිල් විමල ගුණරත්න මහත්මයාට කවුරුත් අනුමෝදන් කරමු. ඒ වගේම මිය පරලොව ගිය ලුයි කුරුකුල සූර්ය මහත්මියටත් එච්.කේ.එම්. ධර්මදාස මහත්මයාටත් මෞලිනී ප්‍රනාන්දු මහත්මියටත් සුදීර පුතණුවන් ඇතුළු සසරගත හෝ මේ ජීවිතයේ හෝ යම් ඥාතිවරයෙක් වින් බලාපොරොත්තු වෙනවා නම් ඒ සෑම සියලු ඥාති වර්ගයාත් ඔබ සෑම සියලු දෙනා නමින් මේගේ සියලුම ඥාතීනොත් මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්තා ඒ ඥාතීන්ට උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු කාරණිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න ඒ වගේම අද ධර්ම දේශනාවේ දායකත්වය ධර්මින් ඒ කටයුතු කරන ඕස්ට්‍රේලියාවේ පදිංචි ධම්මිකා විමල ගුණරත්න මහත්මියට ඒ වගේම එංගලන්තයේ පදිංචි එතුමියගේ දියණියන් දෙදෙනාටත් ඒ වගේම ඒ විමල ගුණරත්න මහතා සහ ධම්මිකා විමල ගුණරත්න මහත්මිය යන දෙපාර්ශ්වයේම දෙමව්පියන්ටත් ඇතුළු ඒ විමල ගුණරත්න පවුලේ දූදරු මුණුබුරු මිනිපිරියන්ට ධර්ම ශ්‍රවණය කළ සියලුම දෙනාටත් ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාටත් සෙත් පතන්නට බලාපොරොත්තු වෙනවා හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සැලසේවා කායික මානසික සුවතාවය ලබාගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම මේ සීල කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. ඒ වගේම මේ සීලූම කුසල ධර්මය එංගලන්තයේ සම්බෝධි විහාරයේ ගෞරවනීය අපේ ස්වාමින්වහන්සේ නායක ස්වාමින්වහන්සේටත් ඒ වගේම මේ කටයුතු සම්පාදනය කිරීම සඳහා ලංකාවෙන් අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරපු අපේ කසුන් මහත්මයා අනුරාධක් ඇතුළු ඒ පවුලේ පින්වත් සියලුම දෙනාටත් ඒ වගේම එංගලන්තයේ මధుරිකාම්ම සහ ඒ පින්වත් සියලුම පිරිසටත් සම්බෝධි විහාරයේ දායක සියලුම පින්වත් පිරිසටත් ඒ වගේම විශේෂයෙන් දේශනාවට සම්බන්ධ වෙන ඕස්ට්‍රේලියාවෙන් සම්බන්ධ වෙන සහ ලංකාවෙන් සම්බන්ධ වෙන සියලුම පින්වත් පිරිසටත් අපි විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරනවා සෑම සිළු දිනාටම මේ උතුම් කුසලය මේ මාර්ග බ්‍රහ්මචර්යාව පුරාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැමදෙනාම පින් අනුමෝදන් වෙන්න හැමදෙනාටම තෙරුවන් සරණයි